නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනා කරණීයං අවිප්පටිසාරෝ මේ උප්පච්චතුති ධම්මතා ඒසා භික්ඛවේ යං සීලවතෝ සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මේ හන්දාවේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිති වෙන චේතනාකරණීය සූත්‍රය වශයෙන් නම් කරලා තියෙන මේ භාවනා ජීවිතයකට අතුරු දැනුම් සම්භාරයක් එකතු කරලා දෙන වටිනා සූත්‍රයක්. මේක සාරවත්න දේශනාවක්. ඒක නිසා අපිට ඒක ප්‍රමාණයක් වශයෙන් ප්‍රමාණ කරන්න හොඳ අත්ලක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදී සර්වඥන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින් මේ සාරා සංකේය කල්පලක්ෂයක් මේ දාන ආදී පාරමිතා පුරාගෙන ඇවිල්ලා එමගින් චරණ ධර්ම සම්පූර්ණ කරගෙන මේ අවසාන භවයේ පස්චිම භවික බෝසතාණන් වහන්සේ නමක් විදියට පහළ වෙලා ඊගාවට ඒ විශ්ලම අවුරුද්දක් ගත කරලා දුස් අභිනිෂ්ක්‍මණය කරලා දුෂ්කරවත පුරලා ඊගාවට 35 වෙනි වයසටපත් වෙනකොට ඒ බුද්ධ ගයාවේදී ඒ තමන් බුද්ධත්වයටපත් වීම අනුව විද්‍යා ධර්මත් සම්පූර්ණ කරා. එතකොට විද්‍යාචර්ණ කියන දෙකෙන් සම්පූර්ණ වෙච්ච සාර්වඥතා ඥානය සාක්ෂාත් කළ බවට <clears throat> සත්වඥන්ත ප්‍රතිඥා දුන්නා. ඒ ප්‍රතිඥා දෙනකොට උන්වහන්සේ මේ පරිේශණය කෙරුවේ මුළු මානව ප්‍රජාවම වෙනුවෙන්. මේක නිසා ඊගාවට යුතුයකම තමයි ඒ තමන් සාක්ෂාත් කරගන්නා ලද මේ ගැඹුරු ධර්මය ඒ ඉතුරු සහෝදර සහෝදරියන් සමග sannivedanaya කිරීම මේ වැඩ පිළිවෙල තව කෙනෙකුට කියා දීම ඒක කියනවා නම් යම් කිසි කෙනෙක් මේ කෙලෙස් මරණින්දට යට වෙලා නිදිගෙන ඉන්න වෙලාවක ඒ කෙලෙස් මරණින්දෙන් නැගිටලා අවදි වීම පිපිදීම ප්‍රබුද්ධ වීම තමයි බුදු වෙනවා කියන්නේ. ඒකට කියනවා බුද්ධ. බුද්ධ කියන්නේ ප්‍රබුද්ධත්වයක්. මේ අනික්කත්ව මේ උපන්නාට මේ ලෝ වැනෙනවා වගේ මේ කාම ආසාවල් වලින් අලවිලා ඒවටම යට වෙලා ඒ ගත කරන ජීවිතය මේ ප්‍රබුද්ධත්වයටපත් වෙච්ච කෙනෙක් පැත්තෙන් බලනකොට නීතිගත ජීවිතයක්. මේ කරන වැඩ හීනෙන් කරන්න වාගේ. විකාරයෙන් කරවන්න වාගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට අවු බුද්ධත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ අපි බුද්ධ කියලා කියන්නේ ඒ පිවිදින්දි අදහසේ. ඒකට ස්වයං බුද්ධ තමා විසින්ම නැත්නම් ස්වයම්බෝ ඥානියෙන් බුද්ධත්වයටපත් උනනම් සම්බුද්ධ ස්වයං බුද්ධ කියන නමටපත් වෙනවා. ඒ බුද්ධත්වය සම්බුද්ධත්වය සම්මා සම්බුද්ධ වෙන්න නම් මෙන්න මේ තාමත්ම දුෂ්කර කාර්ය වෙන මේ Taman ඉගෙන ගත්ත මේ ගම්භීර ධර්මය අර නිදාගෙන ඉන්න නැත්තන්ට උගන්වන්න සිද්ධ වෙනවා නැත්නම් ඒ අතු නැගිටවන්න සිද්ධ වෙනවා අන්න එදා තමයි සම්බුද්ධයන් සම්බුදුරජාණන් වහන්සේ නම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ එදා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඒ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්දං නිරෝධ ධම්මං ආදී වශයෙන් ධර්ම චක්ෂුෂේ පහල කරගත්තාම බුදුරජාණන් වහන්සේ උදාන පාඨයක් උදන් ගැනීමක් කරා අඤ්ඤාසිවත භෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ණඤ්ඤෝ කියලා. මොකද කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා නම් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන නම ගැලපෙන්නේ නැහැ. අර එක්කෙනෙක් හෝ මිනිසයන් අතර මේ ආර්ය தත්වෙට පත් කරගන්න පුළුවන් වෙච්ච දවසේ Tamanටත් හරි සන්තෝසයි. මේ Taman ලබාගත සාක්ෂාත් කරපු දේ තව කෙනෙකුට දී ගන්න ලැබුණා. එතකොට තමයි සම්මා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධ මේ සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා මේ සාක්ෂාත් කිරීම වගේම ගඳුරුම කොටසක් තමයි මේ සාක්ෂාත් කරන ලද ධර්මයේ සාක්ෂාත් නොකරන ලද කෙනෙකුට sannivedanaya කිරීම කියා දීම. මේක තමයි සාමාන්‍යයෙන් ඔය පරිසම්බිදා හතර විස්තර කරන්නේ. අත්තර අත්ත සවටි සම්බිදා ධම්ම පරිසම්බිදා නිරුක්ති සවටි සම්බිදා ප්‍රතිබහාන ප්‍රතිසම්බිදා වශයෙන් බොහෝමත්ම ගැඹුරුයි. ඒක සාමාන්‍යයෙන් ලෝකෙ පෙන්වන්න පුළුවන් දෙයක් තමයි ඉස්කෝලේ තියෙන පන්ති වලින් ඉතාමත්ම අමාරු පන්තිය තමයි බාලාංශ පන්තිය. අනික ඕනේ පන්තියකට උගන්වන්නේ එක ලේසි. බාලාංශ පන්තිය තමයි මොනම මල පොතේවක් අකුරක් දන්නේ කියලා ළමයා ඉස්සිස්සලාම අකුරු කරන්නේ. ඒ නිසා බාලාංශ පන්ති ගුරුවරුන්ට අමුතුම හිතේ මෙලෙක් ගතියක්, විවසන ගතියක්, ලෝකෙන් විශ්ය පිළිබඳ ලොකු හැඟීමක් තියෙනවා. අපි බාලාංශ පන්ති ඉගෙන ගන්නකොට අපි යමක් ඉගෙන ගත්තා නම් ඒකෙන් මොනවත් අපිට වැඩක් නැහැ. අපි බාලාංශ පන්ති ළමයකට උගන්වන්න හදනකොට. අමුතුම දේවල් වලින් තමයි ඒ ළමයා අපිට නතු කරගන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ ළමයාට අකුරක් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉගෙන ගන්නකොට අකුරු කරපු හැටි මතකවත් නැහැ අපිට දැන්. අපි ගුරුවරයෙක් වශයෙන් එහෙම බාලාංශ පන්තිට උගන්වන්න ගියා. ආන්නේ මුල්ම කටයුත්ත කරලා දුන්නාට පස්සේ තමයි ප්‍රථම ශ්‍රේණිය, ද්විතීය ශ්‍රේණිය වශයෙන් ළමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු වෙනවා. ඒ තමයි මේ පෘථග්ජන ලෝකෙට මේ සර්වඥන් වහන්සේ විසින් ඒ සාක්ෂාත් කරන ලද ධර්මයේ කියලා දෙන්න ගියාම බොහොම හිත් ගන්න කාලයකට ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ විදියට ආහන කොටත් හිත් බඳිනා ස්වරූපයෙන් කල්පනා කරලා තර්ක කරන කොටත් හොඳ ගැඹුරක් වැටෙන තාලේ අවසානයේ භාවනාවට නැගිනකොට ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් කරන තාලේ මේ ධර්මයේ ආඩ්‍ය වෙන්න ඕන. එහෙම ආඩ්‍ය නොවුනොත් මේ ධර්මයේ කවුරක්වත් බාරගන්නේ නැහැ. ආන්න ඒ නිසා සරුවචනාංශගේ දේශනා විලාස තියෙනවා එකම දේ විවිධ තාලෙට ඉදිරිපත් කරන. දැන් මේ ඉදිරිපත් කරන අපි මේ ගණ්ඩාදන සූත්‍රයත් ආන්න ඒ වාගේ උන්වහන්සේ අමුතුම ක්‍රමයකට මේ සීල ශික්ෂාවේ ඉඳලා අවසාන විමුක්ති ඥාන දර්ශනය දක්වාම යන වැඩපිළිවෙල බොහොම හිත් ගන්න විදිහට අසන්නගේ වගකීම් වලින් අසන්න මුදවලා මොන සහල්ුවක් ඇති කරලා අසන්නා තුල ඇති ඥාණයට අඬ ගහන ගතිය ඥාණයට සාදර වෙන ගතිය ඥාණය කුළු ගන්න ගතිය පුබුදවන ගතිය ඇඟට නොදැනී උනන්දු කරනවා. ඒ උනන්දු කිරීම තුලින් ඒ පුද්ගලයා කරන සෑම වැඩක්ම ගුණයක් ඇති කරලා සීලේ පටන් සමාධිය ප්‍රඥාව හරහා අවසානයේ මේ දක්වන ඥාන දර්ශන විසුද්ධිය දක්වාම ගමන් කරවන්න ධෛර්යයක් මග මග නහුරු පෙරහුරුවක් ඇති කළ දෙනවා. ඒ සඳහා ඉස්සල්ලාම මේ සූත්‍රේ පටන් ගන්න පාලි පාඨය තමයි මම මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරේ. සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනා කරණීයෝ අවිප්පටිසාරෝ මේ uppajjatuති. මහන්නේ මේ සාසනේ. යම් කිසි කෙනෙක් සීලයෙන් සම්පූර්ණ නම්, ඒ කියන්නේ සීලය වරින් වර දවසින් දවස මෝරමි. අදි සීලයක් වඩ පත් වෙන බවට සමත විශ්වාස නම් ඒ පුද්ගලයාට මගේ හිතේ විපිලිසර ගති, අන්දමන්ද ගති, කලකොල ගති පහළ වේවා. මට විපිලිසරකමෙන් තොර අවිප්පටිසාර වූ හිතක් පහළ වේවා කියලා අලුතෙන් චේතනා කරන දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඉල්ලා හිතෙන දෙයක් නැහැ. ප්‍රඥා කරන දෙයක් නැහැ. යදින්න දෙයක් නැහැ. ධම්මතෝ ඒසා භික්කවේ සීලවන්තස්ස සීල අවිප්පටිසාරෝ uppajjatuති මහණෙනි මේ සිල්වතාට ඒ විපිලිසර බතිය නැති වෙන එක ධර්මතාවයක්. ඒ නිසා මූලික අවශ්‍යතාවයන් වල සීලවන්තකම තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ කාන්තේම හිතේ විපිලිසරණ ගම නැතිකම තමයි ඵලය. ඒක බුදුහාමුදුරු දෙන දෙයක්වත්. ඒක නතු ඉල්ලලා අඬලා යාඥා කළා ගන්න දෙයක්වත් නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතට විශ්වාසයක් තියෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳව තමන් වගකිය යුතුයි. ඒක අපි අංග සම්පූර්ණ කළගෙන ඒක අම්මල තාත්තලාට කියලාවත්, ගුරු උරුන්ට කියලාවත්, බුදුහාමුදුරන්ට යදලවත්, බෝධි පූජා කිය මොන්නම දෙයක්වත් හරියන්නේ ඒක තන්නේ කරම තමන් ගන්න පුද්ගලික තීන්දුවක්. ඒක එහෙමනම් ඒ කියන්නේ සීලය පිළිබඳව තමන්ට විශ්වසනීයත්වයක් තියෙනවා නම් ඒ පුද්ගලයා මට අනේ මේ මං සිල්වතෙක් ඒ නිසා මගේ හිතේ විපිලිසරණ විපිලිසර බව අනේ නැති වේවා. අනේ මගේ හිත අවිප්පටිසාර වූ නොවිපිලිසර වූ අන්නේ විත නොවූ හිතක් වේවා කියලා පතන්නවත් යදින්නවත් ඉල්ලා හිටින්නවත් දෙයක් නැහැ. ඒකේ ධර්මතාවය තමයි මේ පෙන්ලා දෙන්නේ. ඒක නිසා මේ පුද්ගලයාට තමන්ගේ සීලය පිළිබඳ තමන් වගකීම් යුතු බවට ලොකු මේ ධෛර්යය දීමක් මේකෙන් කරනවා එහෙම කෙරුවොත් ඉබේම Tamanට විපිලිසර ගති නැති හිතක් පහළ වෙනවා කියන බුදුහාමුදුර සාහිත කරනවා. ඒ සාහිත කරන්නේ චිත්ත නියාමයක මත පිහිටලා. ලෝකේ ක්‍රියාත්මක වෙන හරුවචනාගේ වැඩ හිටියත් නැතත් බුද්ධ ආගම් වුණත් නොවුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් කාට ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් පෙන්වන්නේ. ධම්මතායේ සාධික්කවේ සීලවන්තස්ස අවිප්පටිසාරෝ uppajjatuti. මහණෙනි මේ සිල්වතාට විපිලිසරකම නැති වෙනවා කියන එක ධර්මතාවය. සීලේ නැහැ කියලා කියන්නේ අපි ළඟ සතුන්ගේ අන්සතුන් මැරීම පිළිබඳව කිසි අපිට තැකීමක් නැහැ. හොරකම් කිරීමක් පිළිබඳව අපිට තැකීමක් නැහැ. කාමී වර්ධ හැසිරීම පිළිබඳව තැකීමක් නැහැ. වචනේ සිදුවන අකුසල ගැන තැකීමක් නැහැ. ඒ වගේම මත්පැන් පාවිච්ච වැරදි ජීවන රටාව වගේ දේවල් ගැන තැකීමක් නැත්නම් ඒ මිනිස්සයා අනුන්ගේ විපිරිසර ගතිය හෝ තමන්ගේ විපිරිසර ගතිය තැකීමක් නැතිකමයි ඒකෙන් තියෙන්නේ. ජන අනුන්ට හිංස කරන, තමන්ට හිංස කරන, මත්තට හිංස කුපිත කරන, දැනටත් හිත කුපිත කරන දේ කරනවා නම් ඒ හිතේ විපිරිසර ගති, කුපිත ගති, හිංසක ගති පහළ වෙනවා. කළ කළ දේ ඵල ඵල දේ කියන නීතියද යම්ම වෙලාවක මේ පුද්ගලයා තියෙන මේ දේ හොඳ නෑ. ඒ මොකද මේ විපිලිසක්කම ඇති වුණාට පස්සේ කොච්චර පොහොසතෙක් වුණත් කොච්චර ලක්ෂණ කෙනෙක් වුණත් කොච්චර මේ වෙන මිනිසෙකුට අවශ්‍ය සම්පත් තිබුණා ඉඳ ගන්න ශක්තියක් නැහැ. හිත විපිලිසයි. හිත වික්ෂිප්තයි. හිත අන්‍ය විහිතයි. ඉතින් ඒක නිසා ඒ වෙලාවට මේ සේරම අපේ මකලා දැම්මා වාගේ අයින් කෙරුවා වාගේ. එහෙමනම් අපිට විපිලිසර බව ඇති කිරීම සඳහා බලාපොරොත්තු යුතු වෙන්නේ අනු හිතවල අනුන්ගේ හිතවල විපිලිසර ගති නැති බව තමන්ගේ හිතේ විපිලිසර බව නැති කිරීම නැති ඒකායන මාර්ගය බව තේරුම් ගන්න ඕනේ. එහෙමනම් හිතන්න ඕනේ මේ <clears throat> තමන් සීලයක නොහිටියොත් දැන හෝ නොදැන අනුන්ට ඒකෙන් කම්පනයක් කුපිත බවක් විපිලිසරකමක් ඇති වෙනවා. මේක සාමාන්‍ය තනි වචනෙන් කියනවා නම් බයක් ඇති වෙනවා. සතු මරණ පුත්‍රය ළඟට යනකොට ඕඩම සතෙක් තේරුම් ගන්න මේ පුද්ගලයාගෙන් කොයි වෙලාව හානියක් වෙයිද දන්නේ කියලා. මට අපි ඉස්කෝලේ යන කාලේ කතාවක් කියලා දුන්නා. ඒක <clears throat> සමාජයට ඇත්ත වෙන්න ඇති. එක්කෙනෙකුට කියලා ඒ ඉඩමේ තියෙන තනකොළ ටිකක් උදුරලා පොඩි කරන්න විධානයක් දෙනවා. තව කෙනෙකුට කියනවා තනකොළ වලට නැත්නම් මල් වලට වතුර ටිකක් දාලා සාතු සම්පායම් කරන්න කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා ගේ ඇතුළකට ගන්නවා එකවරම. එතකොට මේ ගේ ඇතුලේ තියෙන මල් පැලයකට යම් කිසි විදියකට මල් පැලෙන් නිකුත් වෙන තරංග මැන ගන්න පුළුවන් යන්ත්‍රයක් හයි කරලා තිබ්බොත් අර මල් පැල විනාශ කරපු පොඩි කරපු මනුස්සයා එනකොට මේ මල් පැලෙන් අමුතුම තරංග වර්ගයක් පිටු කරන්න පටන් ගන්නවලු ඉතාමත්ම කම්පණයකට පත් වෙනවලු මේ මනුස්සයා දැන් මාවත් විනාශ කරයිදෝ කියලා. ඒ වගේම අර සාතු සම්පායන කරන මනුස්සය ළඟට එනකොට ඊට වඩා වෙනස් එකක් පිට කරනවලු පැලය පවා. ඒ ජීවයේ ස්වභාවය තමයි ඒක පැවැත්ම නඩත්තු කරන එක. ඒක නිසා අපි අපේ සිංහල කියවනක් තියෙනවා අමුතුපත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියලා හැරෙන තාලෙන් කියකි කේල් ගහ කණ්ඩද යන්නේ පොල් ගහ කණ්ඩද යන්නේ කියලා ගොනා. ඒ නිසා අපි හිතන්න නරකයි අපි පව් කරන ගමන් අපි ලස්සන මහත්ම හැසිරීමක් ඥාන හිටියොත් අපිට මේ පව් කරන එකෙන් වැළකීලා රටේ ලෝකේ උපාසකයෙක් කියලා නම අරගෙන දිගටම පව් කරගෙන ඉන්න පුළුවන් මේ කියලා. අපේ භාෂාවෙන් අපේ හැසිරීමෙන් නම් අපිට එහෙම රවට්ටාගෙන ඉන්න පුළුවන්. නමුත් මනසෙන් මනසට ක්‍රියාත්මක වෙන අමුතුම ධර්මතාවය. ඒ ධර්මතාව sannivedanaye අපිට තාම අහුවෙලා නැහැ. මේක සරුවත් යන දැනගත්ත නිසා තමයි කියන්නේ හිංසක අදහසක්. හිංසක වචනයක්. හිංසක ක්‍රියාවක් තමන් ළඟ තියෙනකොට ඒක අනිත් කෙනාට සංප්‍රේෂණය වෙන්නේ, sannivedanaya වෙන්නේ ඒ දෙන්නම දැනගෙන නෙවෙයි. සම්මුතම තාලවලට සංප්‍රේෂණය සිද්ධ වෙනවා. ඒ වගේ විවිධ විවිධ ක්‍රමවලට උත්සාහ කරනවා මේ සුම්බක විද්‍යුත් ක්ෂේත්‍ර මගින් එහෙම නැත්නම් පිට වෙන්නා වූ ගන්ධ සුවඳ රසායන ද්‍රව්‍ය මගින් විවිධ ක්‍රමයෙන් හොයනවා. නමුත් ඒක හොඳටම දන්න දෙයක් තමයි අපි වසංගන්න හැදුවට හිතකින් හිතකට ගමන් කරන හැම ධර්මතා තියෙනවා. මේ ධර්මතා වලින් වෙන්නේ මොකද්ද? ඉස්සල්ලාම අපි වදක චේතනාවක් ඇති වුණා නම් සතෙක් මරන්න ඒ වදක චේතනාවෙන් ඒ චේතනාව ඇති කරපු කෙනාම සැලෙන්න ගන්නවා. අන්නේ සැලීම තුලින් ඇති වෙන ශක්තියෙන් තමයි යාට අනිත් කෙනාට වදයකටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඕන දෙක අතර වදයටපත් වෙන්න සහ වදේ චේතනා පහර කරන්න අතර මේ සිදුවෙන ගම වැඩපිළිවෙල සතුන් අතර, මිනිසෙන් සහ සතුන් අතර, සතුන් සතුන් අතර, මිනිසෙන් සහ මිනිසින් අතර සිද්ධ වෙනවා. මේක ප්‍රාණයට ජීවිතයට සම්බන්ධ දෙයක්. ඒක නිසා සිල්වතා කරන්නේ අනුන්ට බය වෙන්න තියෙන අවස්ථාවක් නැතිකම. අභය කියලා මේකට කියනවා. දුසිල්වතා කරන්නේ මේ අනුන්ගේ මේ බය ආබය පිළිබඳව තැකීමක් නැතුව ගොරෝසුව ඒ අවස්ථාවේ යත්තා වූ රුචිජුකම් මත ධර්මය ආධාරමේ නොසලකා සාධාරණ සාධාරණ නොසලකා ඒ තමන්ගේ පටු પરමාර්ථ ඉෂ්ට කරන්න හදනකොට අනිවාර්යයෙන්ම අනික් අයට බය පහළ වෙනවා මේ බය නිසා ඒ දුසිල්වතාට අනිවාර්යයෙන්ම විපාක කර්ම විපාක වශයෙන් බය හතරක් පහළ වෙනවා. ඌට ඇති වෙනවා අත්තානුවාද බය. Tamanට Taman දෙස් දෙන ගතියක් එනවා. හරවලකට අඳුරකට යනකොට බයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා අත්තානුවාද බය කියලා. ඊගාවට එනවා පරානුවාද බය කියලා. රට්ටු දොස් කියන්න පටන් ගන්නවා. ඒ නිසා ධාර්මිකව යමක් හම්බ කරගෙන කරන වෙනුවට ඒ සතුන් මරාගෙන ජීවත් වෙනවා. හොරකම් කරගෙන ජීවත් වෙනවා. කාමයේ වර්ධන හැසිරෙනවා කියලා රට්ටුන්ගෙන් දොස් අහන්න සිද්ධ වෙනවා. එතකොටත් මේ මනුස්සයාට මේ මානසිකව හොඳ චිත්ත රූපයක්ම වා ගන්නවත් රටේ හොඳ ආකල්පයක්වත් ඇති කරගන්න බැරි නිසා પરම්පරාවම බැරිුණා. ඊගාට දණ්ඩ බය කියලා රජුන්ට දැන් කාලේ හිටින්නම් කිවින්නේ කියලා පොලිසියට අහුවෙලා নানা ආකාරයෙන් මේ සිපිරි ගෙවල් වල මද බන්දර වල අගින්න සිද්ධ වෙනවා. ඒ තේරෙකින්ම උනත් බේරෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් මරුණාට පස්සේ මම අපාගත වෙනවා කියන කතාව හෝ මරුණාට පස්සේ ඉර පහලට කඳ උඩට තියාගෙන එලකින් පල්ලකට ඇද වැටෙන්න ආසේ නිරය බායට නැත්තම් දුක්ඛති බායටපත් වෙනවා. ඒ නිසා දුසිල්වතාවට හැම වෙලාවෙදීම මේ බය හතරෙන් එකක් හොල්මන තියෙනවා. නමුත් ඔහුගේ අර ඡන්දපරසෝ ගති නිසා මේ බණ අහලා නැහැ, මේ වගේ දෙයක් හිතලා නැහැ, බයලජ්ජා පිහිට කරගෙන නැති නිසා උන්නෝය කමක් නැහැ කියාගෙන ඉන්නවා. ඊළඳාරි වයසට පුළුවන්කම එනකොට තරුණ මදයට, යොබ්බන මදයට, ධන මදයට, බෞසුත මදයට ප්‍රමාදේ බොහෝම ආගන්නයි. මද ප්‍රමාද දෙක ළඟ ළඟ තියෙනවා. ඒ නිසා මේ මදේ තියෙන වෙලාවේදී ඕන ඕන දෙයක් කියලා සාධාන සාධාන බලන්නේ නැතුව ධර්ම ධර්ම බලන්නේ නැතුව මේ සිල්පද කැඩීම විනෝදාංශයක් කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒකකොට මේ පුද්ගලයා ඇති කරන මේ අනුන්ට ඇති කරන බය නිසා අනිවාර්යයෙන්ම Tamanට බය ඇති වෙනවා. මේ බය චෛතසිකය තමයි සම්පූර්ණ මේ මානසික රෝග සියල්ලටම මූලිකම ශක්තිය. මේ පුද්ගලයාට මේක නැති කරන්න නම් එකම අවශ්‍ය කරන දේ මොහු තුල Taman තුල විශ්වාස ආත්ම විශ්වාසය වශයෙන් අභය පහළ වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට ඔය මේ මානසික සෝන ඇතුලේ රෝග බය ගැටි ඇති වෙනකොට මේ මරන්න ඉන්න හරක් නිදහස් කරනවා අබේ දාණය දෙනවා. මරන්න ඉන්න කකුලෝ නිදහස් කරනවා අබේ දාණය දෙනවා. කුකුලෝ, ඌරෝ වගේ සත්තු නිදහස් කරනකොට අර මනුෂයා ඒ ධන හොරඳන කරන අපරාධ අනුන්ට වද ජීවික වෙනුවට දැන් කරගන්න පුළුවන් මෙලෝ වශයෙන් කරන මේ අබේ දාණය ඒක සාමාන්‍ය සමාජ ධර්මයක් වාට පවාපත් වෙලා තියෙනවා. නමුත් ඒ තරම් මේ කරන එක මකණ්ඩ ලේසි නෑ. හොඳම දේ තමයි නොකර ඉන්නේ. යම් විදියකට බණ අහලා හෝ සත්පුරුෂයන් වහන්සේලා දැකලා හෝ බුදුහාමුදුරුවෝ දැකලා හෝ මේ පව් නොකර ඉන්නවයි කියමු සතු නොමර ඉන්නවා. හොරකම් නොකර ඉන්නවා. කාමයේ වර්ධන නොකර ඉන්නවා. නමුත් එතකොට අපිට ඊටාත්ම කලාතුරකින් තමයි මේ අපි සතුන් මරන්නේ නැති බව ඇඟෙන්නේ. සිල්වතෙක් බව ඇඟෙන්නේ බොහෝම කලාතුරකින්. ඒත් මේ මනේ බුදුහාමර බුදුහාමර උගන්වන්න හදන්නේ ඔබ අදිෂ්ඨාන පූර්වකව සතෙක් මරන්න නැති ගතිය, හොරකම් කරන්න නැති ගතිය ආදී කියනවනම් ඒක නැවත නැවත සිහිපත් කරගන්න. මතක් කරගන්න. ඒක රාව ප්‍රතිරාව නම් වන්ද එතකොට හිතට අලුතෙන් එන්න තියෙන අකුසලයක්වත් එන්නේ ඉඩක් නැහැ. හිත එහිම නිමග්න වෙනවා. විපිලිසර ගති නැති වෙනවා. විශේෂයෙන්ම කියනවා නම් ওই විපිලිසර ගතිය කියලා අපි හිතුවොත් ඒ මානසික රෝගවලට කියන පොදු නම කියලා සිල්වත් වෙන්න පටන් ගත්ත ගමන් ඒ විපිලිසර ගති දුර වෙන්න පටන් ගන්නවා. මේක අපිට හොඳට අත්දකින්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙවෙයි අපි ළඟ ඉන්නවනම් යම් ආකාරයක විපිලිසර ගමන් නිසා අපතපතක් කියව ගන්න බෑ. ලෙඩක් ආවම සනීප වෙන්නේ නැහැ. මිනිස්සු දකින්න බය වෙනවා. මේ වගේ කියන අයට පුළුවන් තරම් මේ දාන සීල කටයුතු කරන්න පටන් ගත්තාම ඒ සමාජයෙන් කොන් වෙච්ච ගති අතපල්ලි වැටිච්ච ගති නැති වෙලා කවුරු ඉදිරියට කවුරු ළඟට වුණත් පපුව තියාගෙන ඉස්සරහට දාගෙන රාජ මණ්ඩලයකට ශ්‍රමණ මණ්ඩලයකට බ්‍රහ්ම මණ්ඩලයකට යන්න පුළුවන් ගති පහල කළ දෙන්න පුළුවන්. අබේ ගති පහල වෙනවා. මෙන්න මේ අබය හිතට ආපු ගමන්ම හිතේ අර සැලෙන ගති, විපිලිසර ගති නැති වෙනවා. ඒක නිසා සීලවතෝ භික්කවේ සීලවන්තස්ස නචේතනා කරණියෝ අවිපටිසාරෝමේ uppajjatuති සම්මාකාරයකට ඒ කුද්දලයා සතුන් මරමින් ඉඳලා හෝ සතුන් වරින්න නැත්නම් පංචිල්පද කඩමින් ඉඳලා හෝ නොකඩ ඉන්නකොට ඒ කරපු දේ පමණයි අවශ්‍ය කරන්නේ නැත්නම් නොකිරීම පමණයි අවශ්‍ය කරන්නේ එතකොට ඉඳලාම හිතේ විපිරිසර ගති නැති වෙන පටන් ගන්නවා නිතර සීපත් කරන්න ඕනේ මම ඉස්සර මේ මේම කරපු කෙනෙක්. නමුත් මම මේ බුදුබණ අහපු නිසා, ධර්මය අහපු නිසා, සංඝයා වහන්සේ දැකපු නිසා, කල්යාණ මිත්‍ර සේවනයේ නිසා මම මේක නොකර ඉන්නවා. එතකොට මේ බුද්ධලයට ඒකමයි මේ විපිරිසර කම නැති කිරීමට ප්‍රධාන සාධකය. නමුත් ඒක ඔහු අද තියෙන සමාජ ප්‍රශ්න හුඟක් වෙලාවට අහගෙන ඉන්නකොට තියෙන්නේ ඔහු තාමත් උනන්දුවක් කරන් තිනවා ඔහු හෝ ඇය තමන් ඉස්සර කරපු නරක ඡන්ද පරස ගති සීල් වලින් බේරෙන්නේ. නමුත් මේට වඩා තවත් මොනවද අඩුයි වාගේ තේරෙනවා. තාම නෑ විපිලිසරකම නැතිලා. ඉතින් මේකේ තියෙන අඩුපාඩු මොකද උනේ කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ හොයන්න හදන ගතිය නිසාම විපිලිසරකම නැති වෙලා යනවා. ඒකෙදි සද්ධාව අවශ්‍යයි. අදහිල්ල අවශ්‍යයි කරුවත් යනසේ පැහැදිලිවම කියලා කියනවා. සීලවන්තනම් සීලතාවට විපිලිසරකම ලැබෙනවා. ඒකට වෙන චේතනා කළ යුත්තක් නැහැ. ධම්මතායේ සාධික්කවේ සීලවන්තස්ස සීලව සීලවන්තස්ස අවිපටිසාරෝ uppajjatuති. ඉතින් මේ සඳහා පිළිගන්න සිල්වන්ත වුණා. සිල්වන්ත වුණාට පස්සේ අපේ විපිලිසරකම තාම නැති වුණේ නෑ. තාම තියෙනවා. ඉතින් මේ මනුස්සයා ඊට පස්සේ හොල්ලන් දඟලන්න පටන් ගන්නවා. කෝ ඒ කීප එක මට තාම නෑනේ කියලා දඟලන පටන් ගන්නවා ඒකමත් විපිලිතරකම නැති නොවිච්ච බවට ලකුණක් නේ. නමුත් මේ මනුස්සයා මේ මම දැන් සීලක පිළිපදලා තියෙන්නේ. ඒ සීලේ දිගට රකින්න පටන් අරගත්තොත් මේ විපිලිතරකම ඇති වුණාදෝ නැති වුණාදෝ කියන එක නැතුව ආනේ ඒකෙන් මේ පුද්ගලයා තුලින් මත්තර වෙන්න තියෙන අකුසල් නැතිවීමත් නතර කරලා අකුසල් දිගටම නතර වෙලාම තිබීමයි ඊයින් ඉදිරියට යම් ආකාරයකට කල යුතු කුසල් නොකල යුතු කුසල් කරන්න කල යුතු කුසල් වර්ධනය කරන්න ලොකු ඉද ප්‍රස්තාවක් එන්න පුළුවන් ඒ පුද්ගලයා ඒකට සාදර වෙනවා හුඟක්කට සාදර වෙනවා සමහරකට සාදර නොවන වෙලාවල් තියෙනවා මේක කල යුත්තක් විපිලිසරකම එනවද නැද්ද විපිලිසරකම මොකද එන්නේ කියලා හැලෙනවට වඩා මේ සීලයක් ඇති කරගත්තට පස්සේ හම්බෙන සිල්ලුතුන් සහ ගුණතුන් කිට්ටු කරගෙන ඉදිරියට කළ යුතු දේවල් කරන්න පටන් අරගත්තොත් මේ විපිලිසරම කියන ප්‍රශ්නය සමතක වෙනවා ඉස්සර තමයි අකුසල් කරපු කෙනෙක් සිල් රකලපු කෙනෙක් කියන ප්‍රශ්නේ සමතක වෙනවා ධිකට මේක කරන්න මේ සරුවචනසික වචනේ අපට ලොකු හයියක් වෙනවා ධර්මතාවයක් තියෙනවා විපිලිසරකම නැති කරන්නේ ඒ විප්‍රසකම නැතිවයි කියලා කියන්නේ හොඳට මේ විවේක ස්ථානයේ හිටියට කිසි බය වෙන්න දෙයක් නැහැ. කවුරුත් මට බණී ගහයි කියලා නැත්නම් මට දොස් කියයි කියලා බය වෙන්න දෙයක් නැහැ. මම හිරේ විලංගු වැටේ කියලා බය වෙන්න දෙයක් නැහැ. අපායට මං යයි කියලා බය වෙන්න දෙයක් නැහැ. එතකොට 아무තු පිළිච්ච ගැස්සක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට විපිලිසරකම දිගට පැවැත්වීම සඳහා අවශ්‍ය කරන්නේ අර රැකපු සීලය අඛණ්ඩව රකින්න ගන්න අදිස්ථානයි. මේක දැන් ඔය වෛද්‍ය ශාස්ත්‍රෙත් මේක අත්දකලා ඒගොල්ලෝ පෙන්වලා දීලා කියනවා මේ සම්ප්‍රදාන කුල වෛද්‍ය ක්‍රමට අමතරින් විවිධ ක්‍රමවලින් බොහෝම පුංචි දේවල් වලින් බරපතල රෝග සනීප කරතයි. ඒක නිකන් මේ අහම්බයක් වගේ. නමුත් ටික කාලයක් යනකොට ආයෙත් ඒ පුද්ගලයා ඒ රෝගෙටම වැටෙනවා. ඒ මොකද ඒ රෝගේ ඇතිවීමට හේතු වෙච්ච නරක හැබ්බැහි නතර වෙලා නැහැ. ප්‍රයෝගේ සනීප වෙච්ච ගමන් සාමාන්‍ය හිතක් ඇති කරගන්නවා ආයේ අර නරක ජීවිත වලට වැඩි තමයි ආයේ පැතිරෙන නිසා ඒ Taman මේ යම් යම් නොකල යුතුකම් නොපනත්කම් නොකිරීම නිසා මේ සූයක් ඇති වුණා නම් ඒ නොකල යුතු නොපනත්කම් නොකරන ගතිය පණ වාගේ රකින්න ඕන. තව එක දිනු පවුණු කරගන්න. එතකොට තමයි අර ඇති කරගත්ත සෝය දිගට යන්නේ. ඒ වගේ තමයි මේ විපිලිසරකම නැති වෙගෙන එනවා නම් සීලය නිසා මේක වුණා නම් ඒ සීලය අදි සීලයක් බවට පත් වෙන්න තව තව උනන්දු උපකාරක ධර්ම කිට්ටු කර ගන්නවා. ඒ වගේම සීල තුන් විසින් කරන සමාධි භාවනා ප්‍රඥා භාවනා සඳහා තියෙන ඉඩ පුංචි කළ සලකන්නේ නැතුව ඉදිරියට කටයුතු කරන්න ඉඩ තියෙනවා නම් ඒ ඉඩ පහසු සකස ගන්න ඕනේ. ආන්නේ විදිහට කෙරුවා නම් අර විපිලිසරකම නැතිකම තව තවත් ඉදිරියට ශක්තිමත් වෙන්න හොඳ පරිසරයක් සකස් වෙනවා. මේ විදිහට මේ විපිලිසරකම නැති කරගත්තේ මේ ඡන්දපරස සිල්වන් දුසිල්වන්තකම දුරු කිරීමෙන් දැන් මට විපිලිසරකම නැති බව එයි මම දිගට මේ සිල් රකින්න තව මේව ශක්තිමත් කරනවා කියලා ඒ පුද්ගලයා විපිලිසරකමට විපිලිසරකම නැතිකමට ඉඳ තියාන් දිගට කටයුතු කරනවා නම් බුද්ධ බුද්ධ ඥානවන්තේ දේශනා කරනවා මේ අවිපටිසහරකම නැත්නම් මේ පිළිසාරකම නැතිකම, අන්දමන්ද ගතිය නැතිකම, කලකොලපම නැතිකම, මානසික අසහන නැති ගතිය තියෙන තැන ඉඳලා අඩු වේගෙන යනවනම් ඒ අවිප්පටිසාරස භික්කණය භික්කවේ න චේතනා කරණීයෝ පාමොච්ඡන්නේ uppajjatuති. විපිලිසරකම නැති කෙනා ආයේ චේතනා කරන්න දෙයක් නැතුළු මට තරුණ ප්‍රීතිය උපදීවා කියලා. ධම්මතායේ සා භික්කනේ භික්කවේ අවිපරිදාරස්ස පාමොච්ඡං උපජ්ජතුති. විපිරිදාරකම නැතුව ඒක පදියම් වෙච්ච ගමන් ඒක අපේ හිතට තේරිච්ච ගමන් ඒ අනුව ඊටාම් තුනි ප්‍රීතියක් විතර පහළ වෙනවා. තමම නැති සීලයක් රකින්නවා මගේ හිත කලකොල ගති නැහැ. රැහිනෙන් බය වෙන ගති නැහැ. අන්ධකාරේ තනියෙන් ඉන්න බැරි ගති නැහැ. විවේකයේට කලබල වෙන ගති නැහැ. ගෝසාවක් නැතුව ඉන්නකොට විවේකයෙන් මට නිස්සද්ද භාවයේ ඉන්න ඕනෑ කියන ගති පහළ වෙනවා. ආන්නේ වෙනකොට ඒක තුලින් ඊටාම තුනී ප්‍රීතියක්. ආමෝජ්ජං කියන කියන්නේ තරුණ ප්‍රීතියට ප්‍රමෝදය කියලා අපි මේකට සිංහලට දාගෙන නිකම් ප්‍රමෝද ගතියක් එන්න පටන් ගන්නවා. මේ ප්‍රමෝද ගතිය අර ඇති වෙච්ච විපිලිසරකම නිසා නැත්නම් විපිලිසර ගතිය විපිලිසර නැති බව හිතේ තහවුරු වීම නිසා එන ගතියක්. නිසා සිල්වතාට විපිරිසර ගති නැතුව යනවා. අවිප්පටිසාරකම ඇති වෙනවා. අවිප්පටිසාරය ඇති වුණා නම් ඒක පළපදියම් වෙනකොට ඒ හිතේ නිතරම පුංචි තරුණ ප්‍රීතියෙන්ද පටන් ගන්නවා. මේක ඉච්චර ලොකු ඇඟට දැනෙන ගතියක් නෙවෙයි, දැන් පිරිචි ගතියක්. සම්පත්‍ති කර ගතියක්. Taman අර අඳුරු පැත්තක ඉඳලා ආලෝකයට යන ගතියක්. මනුෂ්‍ය ගති ඉක්මවලා දේව ගති වලට යන ගතියක්. වෙනදට වැඩිය බය ලැජ්ජා ගතිය සංවේදී ගතිය තමන්ගේ චිත්ත સંතානයේ වගේම අනුගේ චිත්ත સંතානයේ පිළිබඳ සලකන ගතියනකොට ඒ තුලම ඒ තුනී ප්‍රීතිය අපි කියන ප්‍රමෝදය පහළ වෙන්න පටන් ගන්නවා ආනේ ප්‍රමෝදය අඳුරගත්තේ නැති වුණොත් අර විපිරිසරකම නැති වෙච්චාම ඒ බව අඳුරගන්නේ නැතුව ගත කළා වාගේ ඔහුට මේ ප්‍රමෝදයෙන් ලැබෙන්න තියෙන ආනිසංස නොලැබෙන්න කල් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර වලින් මතක් කරන්නේ සිල්වන්ත වුණා නම් පළවෙනි ලක්ෂණ තමයි විපරිසාරකම. විපිලිසර ගති නැතුව හිත මමකට අධ්‍යාපනයකට යොදන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ මොකක් හරි අවශ්‍ය නම් මේකට සැලසුම් කරන්න පුළුවන්. ඒ කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා විවිධතර හිතකින් කෙරුවට වඩා අධ්‍යාපන කටයුතු හදිනවා. කාලසටහන හරියන්න පටන් ගන්නවා. ආන වගේ පුංචි වෙනකොට Taman තුල පුංචි ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මට ජීවිත ජීවිතේ පිළිබඳ රහසේ ඒක යතුරක් හම්බ වෙලා. ඒක සමීකරණයක් හම්බ වෙලා. අනුන්ගේ හිත් වෙහෙස කරන්නේ නැත්නම් මගේ මගේ හිතේ වෙහෙස නැති කතිය ආනිසංසයක්. හිතේ වෙහෙස ගති නැත්නම් ඒ හිත පවතින පුංචි ප්‍රීතියක ප්‍රමුදියතේ. මෙන්න මේ විදිහට ප්‍රමුදිකස්ස ඒ කියන්නේ පුංචි ප්‍රීතිය එනකොට මේක හඳුනා ගැනීමේ ශක්තිය ඇත්තා වූ තැනත්තාට. හඳුනා නැති කෙනාට නෙමෙයි. පමුදිතස්ස භික්කවේ න චේතන පමුදිතස් පමුදිතෝ භික්කවේ පමුදිතස්ස න චේතනාකරණීයෝ පීතිමේ උපජ්ජතෝති. මට හොඳ ශක්තිමත් ප්‍රීතිය පහළ වේවා කියලා තුනී ප්‍රීතිය, තරුණ ප්‍රීතිය ඇති වෙච්ච එකට චේතනා කළ යුත්තක් නැහැ. අර තුනී ප්‍රීතිය නිතර දෙවියන් අත්දකින්නකොට වරින් වර බලවත් ප්‍රීතිය එන්න පටන් ගන්නවා. කොයි වෙලාවෙ වෙනවද මොකක් නිසා වෙනවද කියලා කියන්න ගන්න නිකන් බැලුමක බඳලා උඩ හරිනවා වගේ තමන් ඒ කරන කටයුත්ත නිතරම තමන් එක්ක තමන් ජීවත් වෙන්නේ. වර්තමාන මොහොතට හිත ගන්න ලේසි. ඉස්සර අපි කලමුලියේ කරපු වැඩ වැඩේ වැඩේ සඳහාම කරගෙන යනකොට සතුටක් ඇති වෙනවා. අපි මේ දානයක් දීලා ඉවර වෙච්චාම යතන විශාල ප්‍රදේශයක් ඒ පිඟන් කෝප්ප හොදන්න ඕන. ඒකට ආපහු යන්නත් හදාක පිඟන් කෝප්ප හොදන්නේ බරක් අදිනවා. වෙහසක් වාගේ කොට ගැහිලා තියෙනව හොදනවා. එතකොට අපිට සතිය පිහිටක් පිහිට වීමක්වත් මේක කුසල් උපදින වැඩක්වත් මොනවාක්වත් නෙවෙයි ඉවර කරන්නේ කොහොමද පිඟන් කන්න දාගෙනකොට ඇඟ හිරිවැටෙනක තියෙන්නේ. එහෙමනේ අපි එක එක පිඟාන අරගෙන මේ හිමීට මීට හොදන ගමන් ඒ පිළිබඳව සතු මේක ප්‍රීතිය පහල කරගන්නවා මේ සංගුපස්ථානයක් කරන්නේ. මේ අපි වෙන දෙයකට මේ බයකටවත් මේ අනුගේ මේ ඉදුල් හොදන එකක් නෙමෙයි. මේකත් මේ සංගුපස්ථානයක්. ඊගාව පිනාරත් හොදනවා. අන්න ඒ විදිහට මේ ඒ පිනන් හොදීමේ වැඩේට වෙනකට වඩා සතිය පිටවන්න පටන් ගත්තාම අර මල් දෝතක් අරන් ගිහලා බුදුහාමුදුරන්ට පූජා කරන වෙලාවේ තියෙන ප්‍රීතියක් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ තමක් අපිට පිළිච් කියලා ආශිර්වාද ගන්නකොට තියෙන ප්‍රීතියක්. මේ ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරපු පිඟානක් හොදලා තියෙන ප්‍රීතියක් සමානයි. නමුත් අපි මේ පිඟන් හොදන වැඩේ අපට බෑ. ඒක වැඩ කාර්යයක් ලබව කරනවා. අපි ඉන්නේ මල් පූජා කරන්න විතරයි. අපි ඉන්නේ ආශිර්වාද ලබා ගන්න පුළුවන් විතර කිව්වනම් ඒ වැඩේ කිරීමෙන් ලබන්නේ සතුට දන්නේ. ඉතින් එතකොට ඒ පුත්‍යා තුළ අර පුංචි තරුණ ප්‍රීතිය තරුණ ප්‍රමෝදය ප්‍රීතියක් බවට පත් වෙන්න ඉඩ නැහැ. මේ විදිහට ප්‍රීතිය පහල කරන්න පටන් ගන්නකොට අපි තේරුම් ගන්න දෙයක් තමයි ඇත්තටම මේ ප්‍රීතිය පහල වෙන්නේ අපි වෙනදා බරක් විදියට නොසලකා හරපු වැඩවලින්මයි. අපිව බලාපොරොත්තු වෙන විශාල ලාභ වලින්, විශාල ජයග්‍රහණ වලින්, විශාල මේ මේ ලාභ සත්කාර සම්මාන වලින් හම් වෙන්නේ ආතතිය. වෙහසක්. කරදරයක්. නමුත් ඒ Taman කළ යුතු වැඩ ටික වෙනකට ඒ සාධරව කරන්න පටන් ගත්තාම බොහෝම ලස්සනට ඒකේ සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒක අර පුංචි ප්‍රමෝදය අඳුනගෙන ප්‍රමෝදය අනුව කටයුතු කරන්න පටන් අර ගන්නකොට ඒක චේතනා කරන්න දෙයක් නෑ. ඒ වැඩ කටයුතු මම කළ යුත්තේ මේක සතුටින් සමාදානින් නැත්නම් සාදරව මේකට කරන්න පටන් ගත්තාම ඒ තුලින් මේ වලක් පහනක් පූජා කරනකොට කරන වැඩේ පැහැදිලිවම ගන්න පුළුවන්. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ප්‍රීති ප්‍රමෝද වගේ දේවල් අපි හිතන තැනින්ම නෙවෙයි හම්බ වෙන්නේ. එළඹ සිටි සිහිය ඒ කරන වැඩේට පුංචි වැඩකට ගෞරව කරලා කටයුතු කරනකොට මේ ප්‍රමෝදයයි පහළ වෙන්නේ. ප්‍රමෝදේ දිගින් දිගට යනකොට ඒක ප්‍රීතියක් වඩටපත් වෙනවා. ඒ විදිහට ප්‍රීතිය තමයි ඇත්තටම අපි මේ කාමේ සාමාන්‍ය ජීඳා ලෝකේ හොයන ප්‍රධානම දේ. නමුත් අපි ඒක හොයන්නේ බොහොමත්ම ආලෝකවන්ත බොහොමත්ම තෙදවන්ත තැන්. නමුත් ඒක තියෙන්නේ මේ අන්ධකාර මුල්ලක. නිසා අපිට අන්ධකාර මුල්ලටත් ආලෝකවත් තැනටත් සමානව කටයුතු කරගෙන යනකොට අපිට වෙන අපි ළඟම තිබිලා තියෙන අපිව නොසලකා හැරලා. ඒ නිසා ප්‍රීතියට පහළ වෙන්න විදියක් නැහැ. මොකද අපි ප්‍රීතිය තියන තැන හොයන්නේ නැහැ. මේ කවුරුත් ප්‍රීතිය ඇති කියලා තැන්වල හොයනවා. ඒ නිසා අපි රූපවන්තයන් හොයාගෙන යනවා ඒකෙන් සතුටු වෙන්නේ. එහෙම නැත්නම් අපි ගෝසාව තියෙන තැනට යනවා. මේ ඔක්කොමලා යන්නේ ආවල් තැන නිසා අපි එතන ගියාම ප්‍රීතිය හම්බ වෙයි කියලා හිතාන්නේ. එහෙම නැත්නම් ලෝක ප්‍රමාණිතාම දුෂ්කරවත් පුරණ එකත්වකාවට යනවා මෙතන ප්‍රීතිය ඇති කියලා. ඔය මොනම තැනක්වත් නොතිබෙන්නේ ඉඳ තියෙනවා. නමුත් ධර්මානුකූලව ප්‍රීතිය හොයන්නේ කොහොමද කියන එක ලක්ෂයකට එක්කෙනෙක්වත් තේරෙන්නේ නැති. අපි බොහෝ විට ප්‍රමාණ කරන්නේ මෙතන තමයි හරිතන කියලා ඔය රූපාගේ රූප ලක්ෂණය අනුව පෙන්වුමට. එහෙම නැත්නම් ගෝසාවට, රැල්ලට. එහෙම නැත්නම් මෙතන බොහෝ දුෂ්කරවත පුරන කෙනෙක් මෙතන නම් අනිවාර්ය මොනවා හරි කියන්නේ නැති කියලා අර දැඩි වෘත සමාදන්ව රකින්න දිහාවට යනවා. නමුත් ඒ වගේ නොතිබෙන්න ඉඩ තියෙනවා. ධර්මය අනුව බලනකොට මේක තියෙන්නේ පපුවේමයි. Taman තුලමයි. ඒක තියාන අපි පිට හොයන්න ගත්තොත් අපිට ප්‍රීතිය හම් වෙන්නේ නැහැ, ප්‍රමෝදය හම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ හැම ධර්මතාවම සීලය අවිපටිසාරභාවය ඇති කරනවා සත්‍ය නම්. අවිපටිසාරකම කියන්නේ කලකොල නැති ගතිය, අන්නේ විහිද නැති ගතිය තියෙනවනම් නිතරම මොෝදේන පුංචි ප්‍රීතියක් හිතේ තියෙනවා. අන්නේ පුංචි ප්‍රීතියට නම්බු කෙරුවොත් ඒ ප්‍රීතියට නිසින්ස වැඩෙන්න දීම තමයි ප්‍රමෝදයට වැඩෙන්නදීම තමයි ප්‍රීතිය ඇති කරන්න තියෙන ක්‍රමය. එහෙම නැතු ප්‍රාර්ථනා කරනවක්වත් තැන් තැන් වල කොහොල යනවත් මට අනේ තාම ප්‍රීතිය පහළ වෙන්නේ නැහැ කියලාවත් හිත කලබල කිරීම නෙවෙයි. ආන්නේ විදිහට ප්‍රීතිය උපන්නන ප්‍රීති මනස ප්‍රීති මනස කියලා කියන්නේ ප්‍රීතිය දන්න ඒක මේ කොයි දෙවියෝ ඕන තැනක විවේක වෙච්ච මනසකින් ගන්න පුළුවන් බව දැනගන්න ඒ පීචි මනස ඇති කෙනාට කායෝ මේ පස්සම්බතූති චේන චේතනා කරන්නේ මගේ හිත මගේ කය සංසිදේවා කියලා චේතනා කරන දෙයක් නැතුව මේ ධාර්මික ප්‍රීතිය ඇති වුණා නම් අනිවාර්යයෙන් මේ අනුව කය තැම්පත් ගති පහළ වෙනවා ආනාපාන සති භාවනා කරනකොට උනා හොඳට කවදාකවත් නැති විදියට හැම ආස්වාදයක්ම හැම ප්‍රාස්වාදයක්ම මේ දෙක අතර මැදක්ම අත ගෑවිගෙන යනකොට පිටිචිකතියක් එනවා සතුටක් ඇති වෙනවා දැන් උචිත අද බල හිතවිලි වලින් ප්‍රශ්නයක් නැහැ හිතවිලි අඩු වෙනවා ඒ වගේම මගේ හිතේ එච්චර දුරට වේදනාවට පැලෙන ගතියක් නැහැ හිතවිලි වලට සරණ ගතියක් නැහැ කියලා ලැබිච්ච ආනාපානේ මහා ලොකු ත්‍යාගයක් ලැබිලා නෙවෙයි ඉස්සරහින් තියාගත්ත ආනාපානෙත් එක්ක හිත මූණට මුණ දාලා ඉන්නකොටම පිංචි ගතියක් එනවා. පුංචි ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදයේම දිගට යන්න නම් අපිට අනේ මේ ප්‍රමෝදේ වැඩි වේවා ප්‍රීතිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ ප්‍රමෝදේ පහළ වෙන්න හේතුණා වූ ආනාපාන දිගට යනකොට අර ප්‍රමෝදේ අඛණ්ඩ වෙනකොට ඒක ප්‍රීතියක් බවට පත් වෙනවා. ඒ ප්‍රීති බවට පත් වෙනකොට ඒ ප්‍රීතිය yaadෙනකොට අල්ල යනකොට මේ කය කී කඩු වෙච්ච වහු පැටියෙක් වාගේ අම්මා ගොඩක්ක බුදියා ගන්න දඩුවෙක් වගේ හේමම තැම්පත් වෙනවා. පස්සම්බනේ කියලා කියන මේ සංසිඳීම. සංසිඳීම ඇති වෙන්නම් හිතට මේ ප්‍රීති, ආරස්සාව, ඒ වගේම රැකවරණ ඇතිවම කයේ මේ පස්සබ්දේ පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ පස්සම්බණය අර හිතේ ප්‍රීතියත් එක්ක එන පස්සම්බණය මුළු කයම පොඟාලනවා. මුළු කයේ අස්සක් මුල්ලක් නැහැ අර හුදුවට තැම්පත් වෙන ගතිය. අපි අපි හිතනවා නම් අපි වම් පැත්ත විතරක් වැඩියෙන් වැඩ කරන රස්සාවක් කරන මිනිස්සෙක් කියලා හිතමු. මේ පස්සම්බනේ හිතට ආවනම් ඒ පුද්ගලයාගේ වම් පැත්තේ තියෙන වේදන අයින් කරලා දකුණු පැත්තත් එක්ක බොහොම සමබර කරනවා. කය උඩ පැත්ත විතරක් කලබල වෙලා වේදනාව වැඩ කරන මිනිස්සෙක් නම් පස්සම්බනේ එනකොට යටි කය උඩු කය සමබර කරනවා. ඔක්කොගෙම එකලසක්. ඇති කරලා තියෙන මුළු කයම හොඳ නිරෝගී කයක්. ඒ දිච්ච ගෙඩියක් වාගේ පිපිච්ච මලක් වාගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. <clears throat> නාල කවල පොළ හත්කසට වැඩිය ඒ පස්සම්බනේ එන්න පටන් ගන්නවා. ඒ පස්සම්බනට හේතුව හිතේ පහළ වුණා වූ අර ප්‍රීතිචෛතසිකය. ප්‍රීතිචෛතසිකයට හේතුලා තියෙන්නේ තරුණ ප්‍රමෝදය. ඒ විදිහට පස්සම්බ කයක් පස්සබ්ද කාය කියලා කියනවා. මේක ඇති වුණා නම් සුඛං වේදයාමීති පස්සබ්ද කායෝ භික්ඛවේ සුඛං වේදයාමීති තින චේතනාකරණීය. මේ පස්සද්ධිය තමයි අද කාලේ හැටියට කියනවා නම් මේ හීලින් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. මොනම රෝගයක් ඇති වෙච්ච කෙනෙකුට හරි සුඛය කියලා කියන අපි දන්නවා. නිමුත් කියන සුවය කියලා, ලෙඩ සුව වෙනවයි කියලා කියන්නේ. සුවේ ඇති වෙන්න නම් ඔහුගේ කයේ සුවයට කලින් ලෙඩ සුව වෙන්න කලින් මෙන්න මේ සමබරභාවය ඇති වෙනවා. ඔය කියන පස්සද්ධිය. ඒ පස්සද්ධිය ඇති වෙච්චාම බඩගින්න ඇති වෙනවා. බඩගින්නත් එක්කම කායේ කර්මන්නේ ගැටයක් ඇති වෙනවා. ලෙඩ වෙනකොට අනිත් පැත්තට යනවා. කාය බොහොම දරත වෙනවා. හරියට හන්දිය වලට කියලා කටු ගැහුවා වගේ අමාරු වෙනවා. ආහාර රුචි නැති වෙනවා. <clears throat> එහෙම ඒ කරන් ගියාම හරි වෙහෙසක් එනවා. ආහනේ ගති නැතුව ඇඟ සැහැල්ලු වෙලා මේ බඩගිනි ගති පහළ වෙලා එහාට මෙහාට යෑමේ පහසුකම ඇති වුණා නම් ඒක තමයි සෝය ඇතිවීමේ ලක්ෂණ. ඒකට හේතු වෙන්නේ මේ පස්සම්බනේ. මේ පස්සද්ධි චෛතසිකය විශේෂයෙන්ම සර්වචන සඳහන් කරන බොජ්ජංග ධර්ම වල වෙන කිසි තැනක සඳහන් වෙන්නේ සති සම්බොජ්ජංගේ ධම්ම විචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ ඊගාවට පස්සද්ධිය ඒ නිසා සර්වඥාන්ද කාට හරි ලෙඩ වෙලා තියෙනවා නම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට වෙනකොට උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා මොකද මා කාශ්‍යපය දරා ගන්න පුළුවන් නේද? ලෙඩ රෝග අඩු වෙනව නේද? අනේ නෑනේ ස්වාමීන් වහන්සේ දරන්න බෑනේ. වේදනාව වැඩි වෙනවනේ කියලා උන්වහන්සේ සාකච්ඡා කරපුවම එහෙමනම් කාශ්‍යපේ මේ සත්ත්ව බොජ්ජංග වලට හිත දාන්න. ඉස්ලාම සති සම්බොජ්ජංගේ උඹ ජීවිතේ හොඳට ඇතුල්ච්ච වෙලාව පොඩ්ඩක් කල්පනා කරන්න දී කියලා කියනවා. සති සම්බොජ්ජංගෝ කොහොමයි කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මම උඹලට කියලා දීලා තියෙන මේ සතිය කියන එක ඒක මම වඩලා තියෙනවා මම බහුලීගත කරලා තියෙනවා මේ සතිය වෙන්නොත් ඒකාන්තේ මේක මේ නිවනට තුරු දෙනවා මේ මේ සති සම්බොජ්ජංගය ආවා නම් හිතට මේ ධම්ම විචේ පහළ වෙනවා. ධම්ම විචේ පහළ වුණා නම් ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ විචක්ෂණ ඥානය පහළ වුණා නම් යා නතර කරන්න බෑ දිගටම වීර්ය කරනවා. අඛණ්ඩ වීර්ය කරනවා. ඒ වීර්ය කරනකොට මෙයා තුළ ප්‍රීතිය පහළ වෙනවා. වෙන ක්‍රම නැහැ. ප්‍රීතිය පහළ වුණා නම් හිතේ පස්සතිය පහළ. ඕන්න ඔය පස්සතිය තමයි අර බුදුහාමුදුර ළඟ ඉඳද්දිම ඒ ඇඳේ ලෙඩ ඇඳේ නැගිටින්න තන මේ හිත හොඳ පැත්ත ආස්වත පැත්ත කල්පනා කරලා නාස්තික පැත්ත ලෙඩ පැත්ත අතහැරලා දාන්න. මේ පස්සද්ධිය ඇති වුණා නම් ඉතින් සුඛේ කෙරෙදියා. සුඛේ විඳින්න පටන් ගන්නවා. ඒ නිසා පස්සද්ද කායෝකෝ භික්කවේ සුඛං මේ වේදයාමී කීටි න චේතනා කරන්නේ. මේ පස්සද්ධිය ඇති වුණා නම් ආයමද සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක ප්‍රාර්ථනා කරන වෛද්‍යවරුන්. මොකද යාගේ බිල ගඩා ගන්න පුළුවන් එතකොටනේ. පස්සද්ධිය ඇති වුණා නම් ඊට පස්සේ ශරීරය සුව වෙනවා. ඒක ශරීරයේ හැටි. ඒ පස්සද්ධිය ඇති වෙන්නේ උය කියන බෙහෙත් වලින්මයි කියලා කියනවනම් ඒකනම් කල්පනා කරලා බැලිය යුතුයි. බෙහෙත් වලට බෑ හිත වෙනස් කරන්න. අපේ හිතේ මේ ප්‍රශ්නේ තියෙන. ඒ හිතට අවශ්‍ය කරන පරිසරය සමහර විටක බෙහෙත් වලින් ලැබෙන්නේ නැති. නමුත් සාත්තුවේ බෙහෙ ආහාරයෙන් ඍතුයෙන් ගොඩාක් බලපෑම් තියෙනවා. ඒ ඔක්කොම ආවට පස්සේ ඒ කය යම් තැනක සම්චිත්තක්ෂණයක පස්සද්ධිය පහළ වුණා නම් ඊට පස්සේ සෝකිති මේ යන්ත්‍රය ආපුවාම සුඛං වේදයාමීති. ඒ පුදුරට සුඛ වේදනාව වෙන්න පටන් ගන්නවා. ඒක මේ පස්සද්ධිය ඇති වුණාට පස්සේ වෙන පඳුරුකට ගහන්නවක්වත් යාතිකා කරන්නවක්වත් එහෙම නැත්නම් යාඥා කරන්නවක්වත් මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. පස්සද්ධිය ඇති වුණා නම් වේදනාව සුඛමයි. සුඛ සුඛං වේදයාමීති නචේතනා කරන්නේ ධම්මතා ඒ සාභික්ක වේ පස්සද්ද කායස්ස සුඛං උපජ්ජති. සංසිඳුණු කයක් ඇති කෙනාට සුඛය උපදිනවා කියන එක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ පනවන දෙයක්වත් එහෙම නැතුව දොස්තර කෙනෙක් දෙන එකක්වත් නෙවෙයි. ඒ නිසා මේ සුඛය ඇති වෙච්ච කෙනා මේ සුඛිත වූ හිතට මගේ හිත ඉසල තුන ප්‍රීතියනේ දැන් සමාධිය පහළ වේවා කියලා අලුතෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නෑ. හොඳට හිතට මේ සුඛිත වේදනාව ඇති වුණා නම් ඒ හිත කැමති නෑ හරියට නාලා කියලා පිරිසුදුලා සුදු ඇඳුමක් ඉන්න කෙනෙක් ආයෙ ගිහලා මඩ අත ගන්න කැමති නෑ ගාලකට ගිහලා හරක් හොදන්න ගොමාස් කරන්න මුත්‍රාස් කරන්න කැමති වෙන්නේ නෑ ඒ පුදුල එතකොටවත් ඉන්නේ බොම් පිරිසුදු තත්ත්වයකට ඒකට කියනවා ඌව පස්සේ කරත හැකි කියලා අඩු ගානේ අර පිරිසුදු ඇඳුම් ටික ආරක්ෂා කරමින් ඉඳ වගේ සුඛ වේදනාව ඇති වෙච්ච කෙනා ඒ කෙනාගේ ආකල්ප වල හැටියට මේ හිත ඇවිසෙන වැඩ කලබල වැඩ වලට කැමති හිතේ බේම හිත සමාධිය පැත්තට බර වෙන ගතියක් තියෙනවා ඒක නිසා ගොඩක් දුප්පත්ට ගන්න එදා වේල හොයාගන්න බැරි පිරිසිදු ඇඳුමක් නැති ඒ වගේ අතන බොහොමත් අමාරුයි භාවනාවෙන් පමණක් මේ කියන චිත්ත සමාධිය ගන්න ඉතින් වගේ බාහිර වස්තු වල පිරිසිදුකමත් බුදුරජාණන් වහන්සේ ඉල්ලලා පෙන්නලා තියෙනවා සමාධියට අවශ්‍යයි කියලා. අජත්ත බාහිර වස්තු වල <clears throat> පිරිසුදුකම අවශ්‍යයි. ඒ නිසා තියෙන දේවල්, <clears throat> භාවිතා කරන දේවල්, පරිසරයේ තියෙන දේවල්, සමගිය කය පිරිසුදුකම තියෙනවා. ඒකෝට තමයි අර ප්‍රීති ප්‍රමෝද පසද්ධිය සුඛය පාලනේ. සුඛය තුල තමයි සමාධිය පාලනේ. ඒ නිසා ඒ වගේ මේ පෙළ ගැහිම ආවනම් ඒව ධර්මතා. මේක ඇතුළත තරක තියෙනවා. අන්නේ විදිහට මේ සමාධියේ හිත <clears throat> හිත ඇති වෙන්න ඊට කලින් සුඛය පහළ වෙන්න ඕන. මුලින්ම මේ තේරවාද වගේ තැන් වල මෙන්න මේ තැන් පොඩ්ඩක් පටලවාගෙන සමහරු කායට වද දීමම ධර්මයේ කියලා හිතනවා. සමහරු හිතනවා මේ කායට සැප දීමෙන්ම මේ මේ සමාධිය පහළ වෙයි කියලා. කොට්ට කන්ද ගන්න. කන්දක් ගහලා උකොට වාඩිලා පටන් ගන්නවා අද නම් කකුල වේදනාවක් එකක් නැහැ කියලා. ඉතින් ඊතර ඇඟට සැප දීපුවාම ඔන්න හරියයි දැන් සමාධිය එයි කියලා. අනේ ටික වෙලාවක් යනකොට අර බුදු වෙනවා වෙනකොට බුදින පැත්තට ගිහිල්ලා මොනවත්ම දෙයක් නැතුව තමයි නැති නැගිටලා බලන්න වෙන්නේ මහා දෙනකක් මැද වීලුවක් කරපු වීලු පාරයක් වගේ තමයි පේන්නේ. ඒ වන්දිසාන්ත කියනවා ඇමරිකාවේ ඉඳලා මේ බුරුමෙට එනකොට ප්ලේන් එකට කොච්චර ගෙවනවද කියන කුෂන් සඳහා විතරයි. ඒ තරම් තොගයක් අරගෙන ඉන්නේ එනකොට. පුටුවත් අරගෙන එනවා. ඇඳක් අරගෙන එනවා. ඉඳගන්නේවත් අරගෙන එනවා. ඉතින් තොගේම අරගෙන ආවිලවල භාවනා කරන්න පටන් අරගත්තාම ඔය වගේ නෑ. ඒ කියන්නේ ඔය ඔක්කොම සුඛභෝගී දේවල් සම්පූර්ණ වැඩිනවට සමාධි වෙන්නේ නැහැ. ඒව මොනවත් නැතුව මේ කටුවේක ඉඳගෙන කුරුසේ ඉඳගෙන සමාධි වෙන්නත් බෑ. නිසා හොඳට දැනගන්න ඕන සමාධියට අවශ්‍ය කරන්නේ මේ සමාධිය ඇති වෙන නිසා තමයි චිත්ත සුඛය පහළ වෙන්නේ. ඒක සමහර වෙලාවට ඉතාමත්ම දුප්පත් දුෂ්කර තත්ත්වයකදී බුදුන් දකින්න වෙලාවට ධර්මය ස්පර්ශ කරන වෙලාවට සංඥා වහන්සලා කියනකොට ඉබේම හිත ඒ සුඛිත තත්ත්වයටපත් වෙනවා. පත් වුණා නම් මොන නරාවලිය හිටියත් කොතන හිටියත් ඉත චිත්ත සමාධිගත වීමට අර සුඛ වේදනාව බොහොම ආසන්න වෙනවා. ඒ නිසා මේ සුඛ වේදනාව නැත්නම් කියන චෛසික දහහැර ඒක සඳහා බාහිර වස්තු වලින් උගාක් සැපදීමෙන් උගාක් දුක දීමෙන් කරන්න බෑ. හොඳම දේ තමයි මන්තිම ප්‍රතිපදාව. මේ වෙලාවට අවශ්‍ය කරන දේ ප්‍රයෝජනෙයි සලකලා සුඛවත් දේ ලං කරගන්නවා නම් ඉතින් මේ පුද්ගලයාට සමාධිය ඇති වෙන්න කියන කතිය වැඩි උදේට එක ගතියක් දවල්ට එක ගතියක් නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ හිත සුඛිත මට්ටයටපත් වුණා නම් සමාධියට සමාධි වෙනවා ප්‍රාර්ථනා කරලවත් වෙන ක්‍රම වලින් ගන්න බෑ ඒ නිසා මේ චිත්ත සමාධිය බලාපොරොත්තු වෙන කෙනා නිතරම බලන්න ඕනේ තමන්ගේ හිත බොහොම සුඛිත තත්ත්වයක තද බල වේදනට නැත්නම් තද බල චිත්ත පීඩා තියෙන මානසික අවස්ථාවල් ලෙඩ වෙච්ච අවස්ථාවල ඒ නිසා බොහොම අමාරුයි භාවනා පටන් ගන්න මේ සුඛයේ තියෙන හොඳ සෞද සෞඛ්‍ය සෞඛ්‍යයක් තියෙන මධ්‍යම දේශ ගුණයක් තියෙන නිස්සබ්ද පරිසර වගේ වෙනකොට අපි හිතා ගන්නකොට මේක හැමදාම හම් වෙන්නේ නැහැ. වයසට ගියාට පස්සේ මේක වෙන්නේ නැහැ. ලෙඩ වුණාට පස්සේ බෑ. අපි අතර සමගිය නැති වුණොත් මොනම භාවනාවක්වත් නැහැ. අන්නේ හම් වෙච්ච වෙලාවදී මේ චිත්ත සුඛය පිහිට කරගෙන පහවහා මේ සමාධි විඳ කටයුතු කරන්න ඕනේ කියලා අර සුඛේ වැඩි කරන වැඩ කරගෙන යනකොට ඉබේම සමාධිය ඉඳ පටන් ගන්නවා. මේ සමාධිය ඇති වුණාට පස්සේ කියන්නේ මේ සමාහිත බව නැත්නම් සමාහිත බව වටින බව තේරුම් ගත්ත සුඛය ඇති වෙලා සමාහිත බව ඇති වෙච්ච කෙනාට අනේ මට යථාභූත ඥාන දර්ශනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැති. සමාහිත අසබේක්කවේ නචේතනා කරණීයෝ යථාභූත මේ යථාභූතං මේ පස්සතු උති මට යථාභූත ඥාන දර්ශනය පහළ වේවා කියලා සමාහිත ඇති වෙච්ච එකට අලුතෙන් චේතනා කරන්න ඕනේ ධම්මතායේ සාධික්කවේ සමාහිතස්ස යථාභූත ඥානං uppajjatu හොඳට හුලං ගහමින් තිබුණ වැවක වතුර කඩට හුලං අතර වුණා නම් වැව් කඩේ වැවේ වතුර කඩේ රැලි ගහිලා නතර වුණා නම් ඒකේ හඳේ ඡායාව බොහෝම ලස්සනට පේනවා. එහෙනම් ඒ ආයුර කියන දේවල් හොඳට පේනවා. වතුර කම්පණය වෙලා තියෙන තාක්කල් මොන පොද පූජා කරුවත් මොන යාඥාව කරුවත් හඳේ ඡායාව සම්පූර්ණ රවුම පේන්නේ නැහැ. ඇති හැටි පේන්නේ නැහැ. ඒ වගේ තමයි ආයුර තින්නේ පේන්නේ නැහැ. යම් වෙලාවක මේ ජලකඩ ජල පෘෂ්ඨය ඒ තරංග මාලා නැතිවත්තරපත් උනන මේකේ හොඳ පිළිඹුවක් ඇති වෙනවා. ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්න. ඒ නිසා අපේ හිත සමාහිත භාවයට ඇති වුණා නම් ඊට පස්සේ මේ අනිත්‍ය මට දැක්කේ නැහැ. අනේ මම තාම දුක දැක්කේ නැහනේ. අනේ මම ප්‍රඥාව දැක්කේ නැහනේ. එහෙම නැත්නම් මට මේ ධ්‍යාන පහළ වුණේ නැහනේ. නානා ප්‍රදේවල් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන මේ සෑම දෙයක්ම හිතේ තියෙන චිත්ත සමාධිය බිඳිනවනේ. කුතුහලය ඇති කරනවා. අවුස්සන ගතිය ඇති කරන නිසා ඇති කරපු චිත්ත සමාධියට මෙහෙමම යන්න දෙනවා නම් අපි හිතාගන්න මේ චිත්ත සමාධිය යනවා මේ සුඛිත භාවයේ තියෙනවා. ඒ සුඛිත භාවය ඇති කරන්න නම් කලින් හිතේ කයේ පස්සම්බරේ තියෙනවා. පසම්බනේ ඇති වෙන්න නම් ඒ පුත්‍රයා ඒ ප්‍රීති ගතිය ලැබිච්ච දේ පිළිබඳ සතුට වෙන ගතිය. ඒ ප්‍රීතිය එන්න නම් පුංචි ප්‍රීති පුංචි ප්‍රමෝද අගය කරන ගතිය. පුංචි ප්‍රමෝද අගය කරන්න නම් විපිරිසර නැති ගතිය දැනගන්න. විපිරිසර නැති ගතිය එන්න නම් සීලය තියෙන්න ඕනේ. ඒ විශාල ධර්ම රාශියක් එකින් එකට තුඩු කියලා yaadila තමයි අපිට මේ යථාභූත ඥාන දර්ශනය පාර කිරීමට අවශ්‍ය කරන සමාධිය ඇති වෙන්නේ. අපි ධර්ම පෙළ. ඒ පෙළ ගැස්ම දිගටම එකලසේ පවත් ගන්න කටයුතු කරන එක ප්‍රාර්ථනා කරනව නෙවෙයි. වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොට නම් සමාධියට යථාභූත ඥාන දර්ශන කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින ගතිය. එතකොට හොඳට පේන ඕනෙම අරමුණක් ගන්න සමත වේවා විපස්සනා වේවා අඩු ගානේ තමයි තේරෙනවා. මෙතන අරමුණක් සහ බලන හිතක් කියලා දෙකක් තියෙනවා. සමහර වෙලාවට අරමුණ කලබල වීම නිසා හිතට ඒක අල්ලගන්න බැහැ කියනවා. සමහරට අරමුණ නිස්සරයි හිත කලබල වීම නිසා අරමුණට හිත yaadෙන්නේ. මේ දෙකම සමාන වේගයට ආවට පස්සේ තමයි අරමුණට හිත මූණට මූණ දාලා හිටින්නේ. ඉතින් මෙතන මේ දෙකක් තියෙනවා. මොන්නම්ම සංසිද්ධියක් ගත්තත් මේ නාම කොටස සහ රූප කොටස කියන දෙකක් ඕනේ. අප්පුඩියක් ගන්න අත් දෙකක් ඕනේ වගේ. මෙන්න මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් අපිට පේන්න පටන් අර ගන්නවා රූපයක් පේන්න ඒ රූපේ එළියෙන් තියෙන්න ඕනේ ඒ අපේ හිතේකට යොමු වෙන්න ඕනේ. සද්දයක් ඇහෙන්න නම් බාහිර ශබ්ද තරංග තියෙන්න ඕනේ අපේ හිතේකට යොමු වෙන්න ඕනේ. හිත නොමු යොමු නොවුනා නම් කොච්චර ශබ්ද තරංග තිබුණත් තේන ගැහුවට ඇහෙන්නේ නැහැ. හිත ඇහැට යොමු නොවුනා නම් කොච්චර රූප වෙනවා පේන්නේ. නිසා මේ දෙකේ එකතු වීම තමයි මේ වැදගත් සිද්ධිය වෙන්නේ. ඒ නිසා මොනම සිද්ධියක් හරි අපේ හිතට වළංගු වෙනවා නම් දැකීමක් හෝ අත්දැකීමක් කියන සෑම අත්දැකීමකටම කැලි දෙකක් එකතු වෙනවා. අච්චත බහිත වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ දෙකක් එකතු වෙනවා. මේ දෙක වෙන් කරගත්ත ගමන් ඕනම ධර්මතාවයක දෙක වෙන් කරගත්ත ගමන් ඔකේ ස්ත්‍රී පුරුෂ ගති මම උඹ ගති මොකුත් නැතුව ඒකේ තියෙන ඇත්ත දැක ගන්න පළවෙනිම tire අරගත්තා වගේ වෙනවා. හැම සංසිද්ධියකම පළු දෙකක් තියෙනවා කියලා ඉස්සර එක gediyak එකක් ඒකකයක් වශයෙන් ගත්ත එක අඩු ගානේ දකින්න දෙකක සමவாயක්. අඩුම ගානේ දෙකක සමவாயක්. ඒ දෙකට කඩාගත්තට පස්සේ ඒ යථාභූත ඥාන දර්ශනය තාම දිගටම තියෙනවා සමාධිය තියෙනවනේ ඒ සෑම පළු දෙකෙන්ම දෙකම හේතු සහිතවයි පහළ වෙලා තියෙන්නේ නාම ධර්ම තියෙන්නේ හේතු සහිතවයි. රූප ධර්ම තියෙන්නේ හේතු සහිතවයි. එතකොට නාමේ සහ නාමේ හේතුව, රූපේ සහ රූපේ හේතුව කියලා දෙකට කැඩිච්ච එක හතරට කැඩෙනවා. මේක හරියට නිකන් පුංචි යුක්තාණුවක් කලලයක් බාඩපත් වෙන නිසා දෙකට බෙදෙනවා. දෙක හතරට බෙදෙනවා. හතර අටට බෙදෙනවා. අට 10ට බෙදෙනවා වගේ ඒක බෙදි බෙදි බෙදි බෙදි යනවා වගේ යම් තැනක යථාභූත ඥාන දර්ශනේ පහළ වුණා නම් ඒක ඉස්සල්ලාම පැලෙයිද ගත්තොත් මහ ගල දෙකට කඩා ගත්තා වගේ නාම රූප වශයෙන් දෙකට හෝ කඩා ගත්තා නම් ඒ ගැහිල්ලමයි එහෙම ගහගෙන ගහගෙන යනකොට නාමයට නාමයේ හේතුව රූපයට රූපේ හේතුව ආදි වශයෙන් මේ එකම සංසිද්ධිය ජවනිකා හතරක් කරලා බලනකොට මේ සංසිද්ධියේ ක්‍රියාවේගය වැඩි වෙනවා සංසිද්ධියේ සජීවීකම වැඩි වෙනවා ලං වෙලා බලන්න බලන්න මේක කෙලෝරක් නැතුව මේ විදිහට කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන්න ගියාම මේක ඉති වෙනස් වෙන සුළු දෙයක් කියලා අලුතෙන් කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. තනි gediye ඒකකේ වශයෙන් තියෙනකොට තමයි මේක නොසැලී පවතින වගේ පේන්නේ. ඒක කොටස් කොටස් කොටස් කැඩලා යන්නේ යන්නේ යන්නේ ඒකේ සෑම පුංචි කොටසකම තියෙන ක්‍රියාවේගය ආත්ම භාවයෙන් තොරව සත්පුද්ගල ආත්මයෙන් වෙනව තොරව ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඥාතාවූත ඥාන දර්ශනයට හිත වටගත්තොත් ඒක කවදාකවත් හිතන්න අතර වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට ඒකත් කඩ කඩ බලන ගතිය දිගටම යන්න ගන්න. මොකද ඒකට අදාළ වෙන්න ආ වූ අවශ්‍ය කරන ආ වූ සමාධිය දිගට පවතිනවා. පවතිනවනේ යථාභූත ඥාන දර්ශනය කියනවා. ඒක කරන්නේ මේ විදිහට නාම රූප වශයෙන් හෝ හේතුඵල වශයෙන් හෝ අනිත්‍ය දුක්ඛ වශයෙන් හෝ කඩ කඩ කඩ කඩ කඩ කඩ ඉදිරියට යන්නේ. ඒ විදිහට යථාභූත ඥාන දර්ශනය ඇති වුණා නම් එයාට ඒක පිළිබඳව කලකිරීමක් සහ ඒ සංසිද්ධියේ දුර්වර්ණ වීමක් අනිවාර්යයි. මොන ওই ටික දකින්න ගන්න තමයි අපි මේ දේවල් ලං කරන්න, රැස් කරන්න, එකතු කරන්න ආසාව තියෙන්නේ. අපි දන්නවනම් මේ සෑම දෙයක් තුළම තියෙන්නේ මේ වගේ කැඩෙන බිඳෙන දෙයක්. ඒ නිසා මේවා නැතුව ජීවත් වෙන්න බෑ. අපි ප්‍රෝජනේ සලකලා ඒවා පාවිච්චි කරන වෙනම දෙයක්. නමුත් මට අරක නැතුවම බෑ මේක මගේ ඒක ආදි වශයෙන් අපි අර පෘ탁 යන ගතිය තද වෙලා, স্তব্ধ වෙලා වැඩ කරන්නේ මේකේ තියෙන මේ එපා කරන ගතිය. නීරස කරන ගතිය ඇති හැටියෙන් දක්වන නිසා. එහෙම නැත්නම් මේක මේ දීසාය <clears throat> චිත්‍රයකට වතුර ගැහුවොත් එහෙම සම්පූර්ණ දීසායමේ තියෙන හැඩතල මැකිලා ගිහලා සායන් ටික ඔක්කොම කරන් වුණාට පස්සේ නිකන් වමනේ ගොඩක් වාගේ කිසිම චිත්‍රයක් ඒක නෑ ආන්න ඔය වගේ තමයි යමක් දිහා හොඳට යථාභූත ඥාන දසයෙන් බැලුවොත් මේ මොන්නම දෙයකවත් ඔය කියන විදිහේ නිත්‍ය බවක් සුඛ බවක් සුභ බවක් ආත්ම සංඥාවක් නෑ ආත්ම සංඥාව පේන්නේ ඈතට වෙලා යාන්ත්‍රවල බැලුවොත් තමයි. ඒක නිසා අපි කරන්නේ අරමුණෙන් අරමුණට හිත කඩ කඩ හැමදේම යාන්ත්‍රවල බල බල දුවනවා. බුදුරජාණන් ඒක සම්මතක් කරා. එහෙම කියන සාකල්ල මේ ලෝකෙට බැඳෙනවා. මොකද මේවා පේනවනේ ඉස්ති වශයෙන්, පුරුෂ වශයෙන්, gedi වශයෙන්, හොඳ වශයෙන්, නිත්‍ය සුඛ සුභ වශයෙන්. එකක් කරගෙන ඒකම බලන්න හිටියනම් ඒ තුලේ ගන්න දෙයක් නෑ. ඒක බලාගෙන ඉඳින් ඉඳින් එපා කරනවා ගැති. මේ විරජ්‍යණය කරන ගැති, නිබ්බිදා ගැති පහළ වෙනවා. ඒ නිසා යථාභූත ඥාන දර්ශනේ පහළ වුණා නම් ඒක නිබ්බින්දති විරජ්‍යති කියන එක මට පහළ වේවා කියලා අය ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ වෙනවම ධම්මතායේ සාභික්කවේ යථාභූත ඥාන දර්ශනස්ස නිබ්බින්දති විරජ්‍යති නිබ්බින්දති නිබ්බින්දති විරජ්‍යති හරියට යමක් දිහා දැක්කම ඒකාන්තයෙන්ම පා කරන ගතිය ඒකාකාර ගතිය ඒක විරංජනේ කරන ගතිය. වර්ණ නැති වෙලා ওই සමනල වර්ණ, දේදුණු වර්ණ නෙවෙයි. නිකන් බලුවමනයක් වාගේ. ගන්න දෙයක් නැති ගතියක් එන්න පටන් ගන්නවා. දැන් අපි කැම මේසෙක කැම ඇරලා තියෙනකොට මොන්න තරම් ඔගේ තක්කාලි ගැලි දානවා. ඊට පස්සේ කැරට් කලක් දානවා. ඒක රතු පාට ගන්නවා. ඊට පස්සේ කොළ පාට දේවලුත් උඩ දානවා. කහ පාට දේවලුත් දාන ඉතින් ලස්සනට ඕක හදනවා. නරක දෙයක් නෙවෙයි හොඳක් තමයි මම කියන්නේ. ඔය කාලා වමනේ කරලා පොඩ්ඩක් බලන්න. අනේ අම්මේ මේ පොඩ්ඩකට ඉස්සලා කාපු දේ ඕන රජෙකුට දෙන්න පුළුවන් ඡායකක වශයෙන් තියෙන මේ කැම ටික වමනේ කරන්න මේපා. කටේ හොඳට අපල අපල කියලා ගහලා බලන්න මොන තරම් පිළිකුල උපදවනවද කියලා. පොකටව ඩිංගිත් වමනේ කරනකොට පල්ලෙහාට එම ගිහලා එළියට ආවොත් කතා කරන්නවත් හොඳ නැහැ. ඒවා අසුබ වචන. නොකල යුතු දේවල්. අන්න වගේ තමයි එකක් තියා දිගටම බලනින්න කෑම විතරක්ම නෙමෙයි කෑම වලට වෙන සංගතිය මොකද්ද කියලා කෑම මේසෙදි කතා කරන්න බැරි දේවල් එතකොට කියන්න සිද්ධ වෙයි ඒ තරමටම එකක් දිහා උතුරට දිගට බලන් හිටියොත් ඒක නිබ්බින්දණයමයි විරංජනයමයි ඒ නිසා එක දිගට බලන් ඉන්නකොට මට අන්නේ මේ බිදා පහළ වේවා මට විරංජනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඉබේම නිබ්බින්දති විරජ්‍යති. නිබ්බින්දත්ස වික්කවේ විරජ්‍යත්ස්ස න චේතනා කරණියෝ විමුක්ති ඥාන දසනමේ උපච්චතෝති. ඒ නිබ්බිදා විරාගය පහළ වුණා නම් අනේ මට නිවන් ලබන මට විමුක්තිය පහළ වේවා. ඥාන දර්ශනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. සංවස්තුක් පිළිබඳව ඇත්ත ඇහියට එන දක්ලා ඒක විරංජනයක් නිබ්බිදාවක් ඇති වුණා නම් ඕකට තමයි විමුක්තිය කියලා කියන්නේ. ඕකට තමයි ඥාන දර්ශනය කියලා කියන්නේ. මෙතෙක් කල් අපි ඔකට නූල් බැඳලා අපි කාමයේ සත්‍යත්‍රාන්ති කෙරුවා. දැන් අර දීර්ඝ චිත්තචෛසික පෙළක ගොඩගස්මකින් ආපු එකක් නිසා මේ ප්‍රීතිය නිසා මට මේ අවිප්පටිසාරකම ඇති වුනේ. අවිප්පටිසාරකම නිසා මට ප්‍රමෝදය පහළ වුනේ. ප්‍රමෝදයෙන් ප්‍රීතිය පහළ වුනේ. ඒ ප්‍රීතිය නිසා මගේ හිත කය සම්පීතුනේ. ඒ නිසා මට සුඛේ පහළ වුනේ. සුඛේනුයි මේ ඇති වෙච්චේ කයේ සුඛේ නිසා තමයි හිත සමාධිගත වුනේ සමාධි වෙච්ච හිතෙන් තමයි මට මේ ඇත්ත ඇති ඇති පේන්නේ ඇත්ත ඇති ඇතිම බලනකොට මුළු ලෝකෙම තියෙන්නේ අල්ලබදා ගන්න දෙයක් නෙවෙයි විරංජනයක් නිබ්බිදාවක් කලකිරීමක් සහ දියසායන්තිත්වයක පාට නැකියාමක් වගේ ආන්න එහෙම වුණා නම් ඒක පිළිබඳව ඒයින් විමුක්තියක් ලබනවා මම ඒක පිළිබඳව ආය බැඳෙන්නේ නැහැ ඒකෙන් මම වෙනස් මම එකෙන් වෙනස් කියලා මේ ඥානය තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ අයින් එහාට වෙන දෙයක් නැහැ. අන්නේ විමුක්ති ඥාන දසන බය නැතුව යනවා. මෙතෙක් කල් මේ නිබ්බිදා වෙනකොට අපි බෙහෙත් බොනවා වෙන තැන් වලට යනවා නාන භාවනා ක්‍රමය හොඳ නැහැ කියනවා. ඒ ගුරුවරයා හොඳ නැහැ කියනවා. මොකද ඇත්තටම භාවනා වැඩ කරලා නිබ්බිදාව පහළ වෙලා. ඉතින් මේ අචන් ශාහ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සමහර කට්ටිය භාවනා කරන යනකොට එපා වෙනවා. ගුරුවරයා එපා වෙනවා. ආහාරය පාන, ඍතුවේ පාන. ඉතින් වෙන තැනකට යනවා. මෙතන මේ ගුරුවරයා හොඳ නැති නිසා එපා වීමුනේ කියලා. ඒ තැන ගිහලා ටික දවසක් ඉන්නකොට එයාගේ වෙන දවසක් දැකලා එතනත් එපා වෙනවා. ඉතිලිලගෙන මම ආවදන අයියෝ එතන හරි සෞත්වි මෙන්න මේ මේ මේ මම කියලා එතෙන් ගිහලා එතන ටික කාලෙ එතනත් එපා වෙනවා. ඊට පස්සේ ටික තව තැනකට එතනත් එපා වෙනවා. ඒතර කියනවා මේ අචංසාතුමා මේ යන මිනිස්යාගේ තමන්ගේ මල්ලෙම ඇතුළු අසුචි. ඒකළු මේ ගඳ ගන්නන්නේ. යන යන තැන තමන්ගේ අසුචිම තමයි ගඳ ගන්න. එක තැනක අපි මේකේ නතර වෙලා බැලුවොත් මේ භාවනා හැමන උත්තරම ලාභය තමයි මෙතෙක් කල මේ ආසාවෙන් පාවිච්චි වෙච්ච මේ කාම වස්තු සහ කාම ආස්වාද පිළිබඳව මේ ඇති වෙන නිබ්බිදාව නැත්තම් කලකිරීම සහ විරාගය මෙතෙක් කල් ලෝක පහළ වුණේ ද්වේෂයට පදනම් වෙලා. දැන් අපි ඒක දැනගන්නවා නිබ්බිදා ඥානයක් විදිහට. එනත ඥාන පදනමක පහළ වෙච්ච දවසේ තේරෙනවා අනේ මෙතුවක් අල්ලපි මෙච්චර වටිනා ධර්මය දුරු කිරීමට නැති කිරීම තමයි මේ විනෝදාන්ත හොයාගෙන තියෙන්නේ. මත්පිටි පාවිච්චි කරන්නේ. හතක පාවිච්චි කරනවා මේක පාවිච්චි කරනවා කොහොම හරි අර නිබ්බිදා විදාගෙනකොට නැතික නැතික කියලා කියන මට භාවනා කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ নানা ප්‍රාසාව. නමුත් Taman කරා එනකොට ඒක පියහන්න ආදනයි මොකද අර පෙළ ගැහිගෙන ආපු අර චිත්ත චෛතනික ධර්ම පෙළ දැකලා නැහැ. ඒක හොඳට දැක්කම තේරෙනවා ඇත්ත ඇති හැටියෙන් දැක්කනම් නිබ්බිදා පහළ වෙනවා. විරංජනේ පහළ වෙනවා. ඕනෝකට තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ. විමුක්ති ඥාන දර්ශනය සමහරලාට ඒක අකුණු විදුලි කොටන්නා වගේ එකපාරට තේරෙනවා. නමුත් ඊගාජී ත්‍ක්ෂණේ නැහැ. ඔන්න විද වරින් වර මේ විමුක්ති ඥාන දර්ශනේ පහළ වෙනවා නම් ඒ පුත්‍රයඩයි චේතනා කරන්න දෙයක් නැතුළු මට මේක සම්පූර්ණ සාක්ෂාත් කරන එකේවා කියලා චේතනා කරන්න දෙයක් නැහැ කවදා හරි මේ පුද්ගලයා අනිවාර්යයෙන් මේ විමුක්ති ඥාන දර්ශනේ වරින් වර පේනවනම් කවදා හරි මේක සාක්ෂාත් කරනවා කරනවාමයි ඒකට ලකුණයි ඔය පෙන්වන්නේ මෙතෙක් කල ආශා කරපු මේ දේවල් වල ඒ හැඩතල වලටවත් ඒ කියන මේක මගේ කියා ගන්න ඕන එකක් තියෙනවත් මේක මට තිබීම නම්බුවක් කියන එකවත් වෙනුවට මම මෙතෙක් කල මේ විමුක්තිය මේ නිබ්බිදා විරාගයනකොට බය වුණා දිව්වා දැන් නෑ ඒක විමුක්තිය නිබ්බිදා විරාගයේ ඥාණයට හසු කරගන්න ඕනේ කියලා බලනකොට මේ මෙතෙක් කල අයින් කරන්න හදපු දෙයමයි ඥානයක් වෙන්නේ අපි මෙතෙක් කල හිතුවේ මොකද්ද මේ දුක අයින් කරන්නේ දැන් ඉන්නේ මොන ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ මොකද්ද මේ දුක හාත්පසින් තේරුම් කරගන්න එතකොට ඒ දුකම දුක්ඛ ආර්ය සත්‍ය බවට පත් වෙනවා. ඉතිකල් කියලා විසිකරන්න හදපු දුක්ඛමයි ඥාණයෙන් බලනකොට පේන්න පටන් ගන්නවා මේකමයි නිවන කියන්නේ. ඒක නිසා සරුවචාන්සේ දේශනා කරනවා මහණෙනි දුක නම් දුකයි. නමුත් දුක දුකක් බව තේරුම් ගන්න තරම් සැපයක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒක වෙන්නේ නැහැ ප්‍රාර්ථනා කරුවට. ඒක වෙන්නේ අවශ්‍ය චෛසික ධර්ම ටික පෙළ ගමනට පස්සේ තේනවා මේ දුක ඉතින් මොකද කරන්නේ දුක තමයි මට පුළුවන් මේක දරා ගන්න. එතකොට දුකට බැරි වෙනවා අපිව දුකටපත් කරන්නේ. අපිට පුළුවන් වෙනවා දුකට උඩින් පිහිටන්න. ඕ දුක තමයි මම මේක දන්නවා මේකට මම මූල දුන්නේ මේ මේ ධර්ම ඇති කරගෙන අපිට පුළුවන් නම් මාව සලපා. මම සැලෙන්නේ. කියලා ඉඳ ගියාම දුක නිකම්ම පට අපිට එන යෝධ බල යෝධ වීර්ය මේක වැඩි දුකක් මට වරෙන් මම මේකක් දිනනවා කියලා අන්තිමට මරණ දුක දක්වම අපේ ඉවසීමේ ශක්තිය වැඩි වෙනකොට අපි කියනකට සාක්ෂාත් කරන්නේ කියලා මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන් වෙනවා. මේන්න මේ විදිහට සරුවත්නාන්ත දේශනා කරනවා ධර්මයේම තියෙනවා ඉදිරි ධර්ම පෙන්වලා දෙන ගතිය. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒකට අකුල් හෙලන්න එපා. දැන හෝ නොදැන ඇඟිලි ගහන්න යන්න එපා. ඒ ධර්මතාවයක් මතුවනා නම් අපිට මේක නිසින්ින්ද වැඩෙන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන එකයි. ඒ වගේම ඉදිරි ධර්ම සංශ්ලේෂණය කරලා දෙන ගතිය ධර්මයේම ස්වභාවයක්. ඒ නිසා ඇත්තටම කියනවා නම් මේ භාවනා වැඩ පිළිවෙල හෝ ප්‍රතිපදාවේ වැද්දගත්ම දේ තමයි ඉස්තරලාම ඇති කරන දේ. භාවනාවට යනකොට පල්ලවෙනියෙන්ම ගන්න හුස්ම තමයි වැද්දගත්ම එක. අන්තිමට හම්බ වෙන ওই ඥාන දර්ශනේ මොනක්වත් අවශ්‍ය නැහැ. ඒවා තේරම පෙළ ගන්නවා. පටන් ගන්නකොට බොහොම ගෞරවයෙන් ධර්ම ගෞරවය ඇති කරගෙන මම මේ විශාල ඥාන પરම්පරාවට අවශ්‍ය කරන මූලික දේලා ඇති කරන්න කියලා වැස ගන්නවා නම්. ඒ නිසා සරුවත්යන්සේ දේශනා කරනවා ආදිතෝ ආදී ඒව විසුද්ධේහි. ඔබ මුලම සුද්ධ කරගනි. සුද්ධ කළා හතිපචාණය කරපුවා. මොකද්ද ආදී කියලා කියන්නේ සීලය. ඒකට සරුවත්යන්සේට කියන්නත් දෙපා, අම්මට කියන්නත් දෙපා, තාත්තට කියන්නත් දෙපා. ඒක පුද්ගලික දෙයක්. ඒක හොඳට පිරිසුදු කරගෙන. ඒ මතුමත් හුස්ම හිත තිබ්බත් කෙලින්ම චිත්තක්ෂණ චිත්තකන පාස නිවනටමයි යන්නේ. අපි ඔය හිතානින්න තොරන්. අපි ඔය හිතානින්න තියෙන ආලෝක, අපි ඔය හිතානින්න තියෙන දේවල් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒව නිකන් මග දාලකුණු විතරයි. මේ දිගට කරගෙන කරගෙන යනකොට මේ ධර්මතාව පෙළ පහර වෙනවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපිට හරියට වැඩේ කරනවා නම් අපිට කාටවත් යාප් වෙන්න දෙයක් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. ධර්මයේ විසින්ම ධර්මයේ ඉදිරියට ආය. නමුත් ඒවා කවදාකවත් විශාල gedi වදයෙන් විශාල ලෝකෝට හම්බෙන්නේ නැහැ. ලාන්තම ලාවට මෝදු වෙන ගතිය විතරයි තියෙන්නේ. එන්නේ ඒක බාධා කරන්නේ නැතුව සතත අභ්‍යාසය අඛණ්ඩ අභ්‍යාසය තමයි යෝගාවචරය කියන්නේ. ඔය ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ගෙඩි පිටින් කඩා ගන්න හදනවා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ සත්‍ය ධර්මයේ. සත්‍ය ධර්මේ නම් ඒකට උඟාවක් වැඩ කරනකොට අපිට යන්තමට සහමිලියක් පේනවා. ඒ සහමිලිය අකණ්ඩව දිගට යනවා නම් ධර්මයේ විසින්ම ධර්මයට මේ ඊකන ගතිය නිසා නැත්නම් මේ ධර්මයේ තියෙන ඕපනයිස් ගතිය නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අපි මේ බුදුරජාන් වහන්සේට ධර්මයට සංඝ රත්නයට කිට්ටු කරනවා. ඒ වගේම අපේ සීලය පිළිබඳව නොසැලෙන සද්ධාාවක් එන්න ගන්නවා. ඒක රෝහාන් වෙනකොට ස්ථිර වෙන්න ඕන ඔය ටික විතරයි. බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති සද්ධාව නොසලෙන සද්ධාව පාටපත් වෙනවා. ධර්ම කෙරෙහි ඇති සද්ධාව නොසලෙන සද්ධාව පාටපත් වෙනවා. සංඝ රත්නේ නැත්නම් මේ අපි වගේ සංසාරේ බය දැකලා සංසාරයෙන් ගොඩවීමට කටයුතු කරන පිරිස මොන තරම් ශ්‍රේෂ්ඨද? ඔච්චර වැරදි තිබුණත් වැඩගත් પરමාර්ථයක් අනුව කටයුතු කරගෙන සංඝ රත්නයේ විසී තමනු සංඥා වශයෙන් කවුරුවක් ඇතිව ඊට පස්සේ තේරුම් ගන්නවා ප්‍රධාන වෙනස ඇති වෙලා තියෙන මගේ සීලේ. ආනේක තියෙනවනම් ඕන තැනක ඉතුරු ප්‍රඥා ඉතුරු සමාධි ප්‍රඥා ඇති කරගන්න පුළුවන් මෙන්න මේක විශ්වාසය ඇති වෙච්ච දවසට අපි කියනවා ආපසු නොයන ආකාරයට පැහැදිලි චරිත ලක්ෂණ නිසා රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන මේ මූලික පෙළගැස්ම යනකොට ඔය මනින්ද ගිරන්න යන්න එපා ඒක අපිට අයිති වැඩක් නෙමෙයි අපිට තියෙන හේතු සම්පාදනයේ පමණයි ඵලාපේක්ෂාව තුච්චයි නමුත් ඒක හිතට නිතර එනවා. ඒක අපි තේරුම් අරගන්න ඕනේ. නමුත් ඒක පැත්තකට දාලා මගෙන් කෙලෙයි විය යුත්ත වෙනවද? සීලය ආදී වශයෙන් නැත්නම් අවිපටිසාර භාවය, එහෙම නැත්නම් ප්‍රමෝදය, ප්‍රීතිය. ඒ වගේ දේවල් දිගට කෙරෙන්න ඕනේ වාතාවරණය බිඳිලාද ප්‍රතිඵල අපේක්ෂා කරන ගතියෙන් කියලා නැත්නම්. ඒකම මේ අපි කියන කන්ටෙන්ට්මන්ට් එක නැත්නම් අපි ඇති වෙන මේ පිරිච්ච භාවයට හේතු වෙන පුංචි දෙයක් ලැබුණත් ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් ශක්තිය එනකොට අපිට තියෙන එකම සතුට දේ අපි මෙතෙක් කල් ගෙනාවු ගුණ චර්ිතය. ඒක පාවා දීලා අපි අලුත් සත්පත හොයන්න කියලා කලබල කෙරුවොත් අර ගුණ චරිතයක් දුර්වල කරනවා නැත්තම් අප්‍රසාදය පළ කරපු නිසා අපිට ලැබිච්ච දේත් බුද්ධිය නැතු වෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ මොන්නම ක්‍රමයකින්වත් පුංචි කළා හලකන්න පුළුවන් එකක් නෙවෙයි. ත්‍රිවිධ ප්‍රශ්නවල කරන්න බැරි වැඩක්. බුදුහාඳුරනත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. නිසා අපිට තියෙන්නේ අපිට ලැබිච්ච මේ මුළු වටිනාකම ඉඳලා සබ්බ පාපස්සා කරනම් කියන එක කරන්න. කවදාකවත් දැන දැන තමන්ගේ මේ ಗುಣ චරිතයට හානි කර අවුල් වෙන දේ කරලා පස්සේ පශ්චාත්තාප වෙන්න එපා. සීල පවින් වල කීප සිදු කරන්න. මේකමයි කුසල සුපසම්පදා කියන්නේ. සීල පවින් වල කීමන මගේ පූර්ණ ශක්තිය, පූර්ණ පෞරුෂත්වය යොදනවා නම් ඒකම ප්‍රීති ප්‍රමෝදයට හේතුන කුසලයක් වාටපද. නමුත් මේ කුසලයට උපසම්පදාවක් නැත්නම් එළඹ වාසය කරන මොන යකාට කියන්නද ඉතින්? ලැබුණ දේ අගේ කරන්න ගන්න නැත්තම්. නිසා අපි පයෙන් වැළකුණාට මදි අපි පයෙන් වැළකිච්ච බව නිතර සිහිපත් කරන්න ඕන. එතකොට තව තව ඒක වෙන්නකොට සචිත්ත පරිෝදාපන. හිත පිරිසිදු බවකටපත් වෙනවා. මෙච්චරයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඒ නිසා අපි ඉතුරු කරන්නේ හොඳ ලස්සන සුවඳ ඉතුරු මතකයක්. ආදර්ශයක්. ඒ ආදර්ශය හොයනකොට අපි කලබලෙන් ප්‍රතිඵල හොයන්න යන ගතියක් ඕනේ නැහැ. හැබැයි අපි කරගෙන යන වැඩේ නම් කවදාකවත් පුංචි කළ සලකන්නේ. ඒක දිගට කරගෙන යනවා. ඉතින් මේ ටික තමයි මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ. චේතනා කරන දෙයක් නෑ. මොකද බුදුරජාණන් දේශනා කරන නකෝපනේ සම්බික්කවේ ඉච්ඡේව වත්තබ්බං. මානේ මේ ලෝකේ මොනම දෙයක්වත් නෑ ප්‍රාර්ථනාවෙන් ලැබෙන. සම්පූර්ණ වෙන්නේ ඒවට අවශ්‍ය කරන්නා වූ හේතු සම්පූර්ණ වීමෙන්. ඒ වගේම තියලා ප්‍රමාණ කළා තියෙනවා ඉච්ඡති වික්කවේ චේතෝපනදි සීලවත්ස්ස විසුද්ධත්තාය කියලා. සීලවතෝ කන වික්කවේ ඉච්ඡති වික්කවේ සීලවන්තස්ස චේතෝපනිදි විසුද්ධත්තාය. සිල්වතාගේ ඕනම ප්‍රණිතියක් මොනම ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවා ඌ ගැති පිරිසුදු කම්මත. ඒ නිසා අපි දවසින් දවස ඒක පිරිසිදු බව දන්නවනම් වඩා වඩා හොඳ සිල්ලුතුන් අපිට ලැබෙනවා දන්නවනම් ඒමයි අපේ පිරිසුදුකමට ඇති මාර්ගය අපි ඒක නිතරම අගය කරමින් ඉන්නවනම් චේතනා කිරීමකින් තොරව ධර්මයේ තියෙන උපනයන ගතිය යොමු කරන ගතිය කාන්තේම ක්‍රියාත්මක වෙනවා මේක අපටමයි කියලා වැටෙන්නේ මෙන්න මේක පාග ගන්න එපා අකුල් එලා ගන්න එපා. අමතක කරන්න එපා. ආන්න එහෙමනම් අපි බලාපොරොත්තු වෙච්ච දේ නොබෝ කාලයකින් අපිට සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියලා යෝධ බල යෝර වීර්ය ඇති කරගෙන අපි මේ ගත්ත වැඩ පිළිවෙල ඉදිරියට කරගෙන යන්න අපට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තමන්ගේම සරණයි, තමන්ගේම පිහිටයි. ඒ පිහිටම තව තවත් ශක්තියක් ධෛර්යයක් බලයක් ඇති කරන්නයි මේ සරුවචනාතික ධර්ම දේශනාවක් ඉදිරිපත් කළේ. ඒකත් ඒ කරගෙන යන දේර ගැම්මක් ශක්තියක් වඩපත් වෙලා ඒ ප්‍රතිශක්ති ඒ දැරීමේ ශක්තිය තව තවත් ඇති කරමින් තමන් කරගෙන යන කර්මස්ථානයේ භාවනාව අඛණ්ඩව ඇති කිරීමෙන් සද්ධා විරිය සමාධි ප්‍රඥා තව තවත් ශක්තිමත් කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද දින ධර්ම දේශනාවේ මම බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම හිතුවත් වැඩියට වෙලා ගිහිල්ලා තියෙනවා අපි පැයකමාරක විතර කාලයක් කරන් තියෙනවා ඉතින් අපි මේ ධර්ම දේශනා සම්බන්ධව දෙවියන් පින්දීම ආදී කටයුතු කිරීමන කලින් කී යුතු කළ යුතුමක් තියෙනවා අපි ඒකට පොඩි අහුම්කන් දීමක් කරලා නැත්තම් පේන්න වෙන තැන බින් පැමිණීමෙන් අපේ සැසිවාරය સમાප්ත කරමු කියලා මම යෝජනා කරනවා. මංගජානෙන් පස්සේ කලකිරීමෙන්නේ. බින්දින සුළු ගතිය දැක්කට පස්සේ තමයි ඒක පිළිබඳ කලකිරීම ඇති වෙන්නේ. මේ කවුද වැඩත් කතා කරනකොට කිව්වා ඒ <clears throat> තමන්ගේ දරුවා පිළිබඳව පුදුමාකාර හැඟුම් බර ගතියක් එක්කනේ දරුසෙනෙහස <clears throat> තදින්ම පහළ වෙන්න පටන් ගත්තලු භාවනා කරන්න බෑ ඒ දරුවාගේ වෙන වෙන්න වෙනවා හරි රට යන හරි මොකක් හරි එකදී දැන් භාවනා කරගෙන ඉනකොට ඒ දරුවාගේ ජවනිකා ටික මේ බණ තියෙන දරුවගේ ඉපදිච්ච හැටි පොඩි වෙ ලොකු වෙන ලොකු වෙන මෙතෙන් දෙනකන් වගේ පෙන්වන හැම ජවනිකාවක්ම ඉවර වුණාට පස්සේ මොනවක් කරන්නේ 100 100ක් හිස්තැනකට යනවා ආයෙ දැන් ජවනිකාව ඒක ආයෙ නැතිලා යනවා ආයෙ ජවනිකාව ආයෙ නැතිලා යනවා බලනකොට පෙන්වලු මේ එකක්වත් එකට yaadෙන්නේ නැහැ එතන බිනි බිනි ගිහිල්ලා තියෙන කියලා ඉතින් සමන් එක දැක්කලු මම මෙතෙන් ගාන ආපු හැටි හඳුනන මේ දරුවට කරන ප්‍රේමය කියලා කියන්නේ තන්නේ කර විහිළුවක් විතරයි මේ පුංචි පුංචි සිද්ධියක් මෙතන තියෙන්නේ කියලා අර තිබුණ අර මේ සෙනෙහස වගේ තියෙනවා සම්පූර්ණයෙන් අයින් වෙලා උද්දුම සාන්තියක් උද්දුම සැනසීමක් එන්න පටන් අරගත්තලු ඒ බිඳින හැටි දැක්කම පස්සේ සීරම බිඳි බිඳි යනවා මතකයක් බිඳි බිඳි යනවා දැන් මේ තියෙනවත් බිඳි බිඳි යනවා කියලා දැක්කට පස්සේ වෙනදාන් ඇති වෙන්නේ ශෝකයක් කනගාටුවක් අර භාවනාවෙන් අර අවශ්‍ය මූලිකයිසික ආවනම් මේකයි අවබෝධ කළ යුත්තේ ඒ නිසා අපිට මේ ඉන්න වෙලාවෙදී මේ බිරිඳ දෙපේන රකින්න වෙනවා. දැක්කට කලබල වෙන්න දෙයක් නැහැ මේක ඉතින් හිතලා ගත්ත දෙයක් නෙවෙයි ඇති කියලා. මේ බිඳීම දකින්න දකින්න දකින්න නිබ්බිදාව ඥානයක් කරගන්න එක නේද හතුවක් යනවා. එහෙම නැති කෙනෙකුට ඉතින් හරි කනගාටුවක් වෙනවා මේ කෑමත් රුචි නෑ කිසි දෙයක් එපා වෙනවා ඔක්කොම එපා වුණයි කියන ගතියකට එනවා. ඉතින් ඒ නිසා ඒක හරි මොකද්ද කියන්නේ ඒක බ්ලැක් බයි චාන්ස් වගේ. කෙනෙකුට නිබ්බිදාවම හරි පැත්තට වෙනවා. සමහරව හරි පැත්තට වෙනවා. ඒක කියන්න බෑ. ඒක ඉතින් අර පෙර කිනිච්ච මේ අරගෙන ආව මිනිස්සේ සම්පත්‍ය වල හැටියට ඒක වස්තුවක් වශයෙන් බාර ගන්නවද නැත්නම් සාධකයක් වශයෙන් ගන්නවද බාධකයක් වශයෙන් ගන්නවද කියලා කියන්න බෑ. හුඟක් පුද්ගලික ලකුණක් මෙතන තියෙනවා. හැබැයි භාවනා කරනකොට මේ නිබ්බිදා පහළ වෙන එක නම් ඉතාමත්ම ප්‍රසිද්ධයි. වෙන විදිහට කිව්වොත් භාවනා කරොත් නම් ප්‍රතිඵල ලැබෙනවමයි. නමුත් ප්‍රතිඵල ගන්න ලෑස්ති නෑ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද කියලා. පතරම් වගේ අහසට බැඳුවේ ඉනිමගක් වගේ එකක් මේක දිගේ යනකොට ඔක්කොම හම්බ වෙනවා උත හම්බ වෙන්නේ මොකද්ද නිබ්බිදා ඉතින් බිදා කොහොඳර වහලා දානවා අයියෝ මෙච්චර මහන්සිලා ඕක දාඹුනේ කියලා අයින් කළා ඉතින් ආයෙ ලන්දාරයක් හම්බ වෙනවා ඉතින් කරගිලා වරෙන් කොහමද දාලි ආයෙත් ඔතෙන් දෙන්න එපා එන්න කම්ම පෙන්නනවා ඒ කම්පියුටර් දෙන්නා කම්පියුටර් අවශ්‍ය බොත්තම තද කරනකම් කවදාකවත් අංශ කරන්නේ කොහේ බලන්නේ ඒ වගේ තමයි නිබ්බිදාවට පස්සේ නිබ්බිදාවට ඥානයක් බවට පත් කරගන්න සතුට වෙච්ච දවසේ එතනම තමයි නිවැරදි. නිබ්බිදා ඥාන. නැත්තම් ඉන්නේ ද්වේෂය. එන්නකොටම ද්වේෂය. ඉතින් ඒකට අපි වංචනික ධර්ම වලට හොඳ වෙ කියලා හැත්තිලා යන්න වෙනවා දැනගෙන නිබ්බිදාව ආවේ මේ මේ හේතු නිසා. ඒ හේතු හරිනම් මේ අපි සාදර විය යුතු වැඩගත් අමුත් එක්ම ඇවිල්ලා තියෙන්නේ. මේක මුලමදාග වශයෙන් ඥාන ආලෝකයේ දක ගන්න පුළුවන් වුණොත් මා විශාල ගැට. මේක මම කියන්නේ විපස්සනාට විතරමයි මේක අදාළ. සමතේට මේක ඉන්නේ නැහැ. සමතේදී තියෙන්නේ නිකම් කායික සෝ හොඳ පැත්ත. ඉතින් ඒක ලැබුවට නිබ්බිදාපු දවසේ ආය පරිදින්න ඉඳී තියෙනවා. සකවදාව ශක්තිය තියෙන වෙලාවෙදීම මේ සියලු දේම අපිට වෙන් වෙන්න වෙන බව මුදුවට හිතට වදලා තියාගත්තම රැවටෙන්නේ නැහැ. ඇත්තට මුණ දෙන්න පුරුදු වෙනවා. ඒ නිසා නිබ්බිදා ඥාන බොහොම සූක්ෂම ඥානයක්. ප්‍රීතිය එහෙම කල්ලාතුව ඇවිල්ලා තමයි ලෙපිදාවට වැටෙන්නේ. ඒ කියන්නේ තමයි භාවනා හරියන බව, සිල්ලු තුන්ගුණතුන් හම්බෙන බව, හොඳ හොඳ ධර්ම තේරෙන බව තේරෙනවා. ඒ වුණාට බලාන ඉන්නකොට ඒ බලාන ඉන්න දේ නිකන් ලේස බීමක් ගහවලේ කුඩු කුඩු වෙන ගතියක් නිකන්. හිතාගන්න නැති ගැටි. එතකොට පුළුවන් තරම් මේක ඥාණයෙන් අල්ලගෙන මේක නිබ්බිදා ඥාණය කියලා මෙනෙහි කරලා මුලමඳ අග එළඹ සිට 100න් අල්ලගන්න පුළුවන් වුණොත් ඉතින් හිතනවා මේක තමයි ගැලවුම මාර්ගය කියලා. ඒකෙන් පිට ගියොත් ඉතින් ආය සංසාර චක්‍රයට කරගෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කොයි කොහොම මේක නිබ්බිදාවට සාදර වෙන්න ඕනයි කියන හිත ආවද කියලා හිතන්න බෑ. දැන් අපිට කියලා දීලත් මේ හිතව ගන්න බැරුව අපි මේ ළඟයි. බුදුහාමුදුරනේ ස්වයම්බුව ඇවිල්ලා තියෙනවා. මේ දුක අවබෝධ කරගන්න තියෙන මේ තියෙන එකම මාර්ගය දුකට සාදර වීමයි. ඒකේ තියෙන ලකුණ තමයි නිබ්බිදා. මම කියන්නේ නිවන් මාර්ගේ නිවන් ගමන කියලා කියන්නේ පෙරහැරක් නම් ඒ පෙරහැරේ කසකාරය තමයි නිබ්බිදා. පස්සට එනවා හොඳ හොඳ වැඩ කියලා කසකාරන්නේ ගහගෙන යන්නේ. ඒ නිබ්බිදා තමයි ධර්මයට ධර්මයේ කැඹුරු ධර්ම එන බවට පෙර ලකුණ නිබ්බිදා තමයි. ඒකට මේ පෞෂත්වයෙන් මුණ දී ගන්න බැරි වුණොත් ඉතින් ආයෙ කරකිලා මුලටම වැටෙනවා. ඉතින් කරකිලා ඉන්න එක තමයි තියෙන්නේ.